අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සංඥානානත්තම් පටිච්ච උප්පජ්ජති සංකප්පනානත්තම් තීති ගරු කටේජු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි මේ නව නානත්තතා එහෙම නැත්නම් මේ ලෝකයේ තියෙන විලාසිතා වෙනස් වෙන ස්වරූප නානා භාව නමයක් පිටු කරලා සරුවචනාංශය අපට දෙනවා පාඩම්පත්‍යක් විදිහට. ඒක සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ අපට මතක් කරනවා යෝගාවචරයක් විසින් භික්ෂුවක් විසින් සබ්‍රක්‍මචාරින් වහන්සේලා විසින් තපසෙක් විසින් දත යුත්තක් විදිහට මේ නානත්තතා නිසා අපි විශේෂ විවිධාකාර විශේෂ ගෝචරයන් තිස්සේ ගෙනියමින් වෙහෙස කරනවා හිත ඒක හරියට විවිධ ගෝචර ඇති විවිධ ලැබුම් පොළවල් ඇති ආහාර ඇති සත්තු එකට බැඳලා තියෙනකොට එක එක සතා තම තමන්ගේ බලයට ඒ ඒ පැති වලට ඇදගෙන යනවා කවම කවදාකවත් සමගියක් සාන්තියක් එකලසක් පටිපස් පටිපස්සම්බයක් එන්නේ ඒ සත්තු අදිනවා මේ මේ පැති වලට අන්නේ වගේ අපේ ඉඳුරන් ධාතු නානත්වය නිසා විවිධාකාර ස්පර්ශ නානත්වයක් ලබනවා. ඒ නිසා එකම තැනකට දෙන්නේ ගියාම දෙන්න එක දෙය කියන්නේ නැහැ. ඒක එකනාගේ හැටි. එතකොට මේ ලැබෙන ස්පර්ශනානත්වය නිසා ඒකේනා විවිධාකාර වේදනානානත්වයක් ලැබෙනවා. වේදනා නිසා සංඥානානත්වයක් ලැබෙනවා. එතකොට මේ සංඥානානත්වය නිසා ඒකේ සංකල්ප අලුත් වෙනවා නිතරම පුද්ගලයා පරිණාමයටපත් වෙනවා. මතුවෙන මතුවෙන හැම බාහිර ආයතනයක් නිසාම මනුෂ්‍ය පරිණාමයටපත් වෙනවා. නිතරම වෙනස් වෙමින් පවතිනවා. ඉතින් මේ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙන පද්ධතිය නිට්යයි කියලා හිතාන, සුඛයි කියලා හිතාන, සුභයි කියලා කියන, ආත්මයි කියලා හිතාන තමයි මිනිස්සුෝ සැලසුම් හැදිලක් හදාන්නේ. ඉතින් හදන හදන සැලසුම් සියල්ලම කැඩි කැඩි යනවා. ඉතින් ඒ නිසා බොහොම විශ්සෝපව ගත කරනවා. ඊගාව හදන සැලස් සැලස්ම නම් අනිවාර්යෙන් මීට වැඩිය හරි කියලා හිතාන. බල්ලෝ කලිසම් අඳින්න හදනවා වගේ, අමුඩ ගහන්න හදනවා වගේ තමයි මේ සැලසුම්. මානවය හදන සැලසුම්. ඉතින් ඒක සරුවචන් ආංශේ උපහාසෙන් දකින්නේ. පොඩි ළමයි අසුචි මිරික මිරික කරන සෙල්ලමක් වගේ. ඕකේ ගන්න දෙයක් නැහැ. ඒ නිසා මේ සංඥා නානත්වය නිසා සංකප්ප ඥානත්වය කියන එක තන්නි කර මානසික විද්‍යාවක් කතා කරන්නේ. එහෙම නැත්නම් තන්නි කර දර්ශනයක් මෙතන කතා කරන්නේ. එහෙම නැත්නම් ගැඹුරක් කතා කරන්නේ. ඉතින් මේක අල්ලගන්න එහෙම නැත්නම් මේ Taman දෙයක් දකිනකොට ඒකට නමක් දාන. ඒ දාපු නම අනුව අපි දෙය නැවත අඳුර ගන්න. හඳුනා ගැනීම සඳහා නමක් දැමීම සහ යොදන ලද නම අනුව අඳුනා ගැනීම තමයි අද ලෝකේ තියෙන මේ IT ටෙක්නොලොජි කියන්නේ. ইনফরমේෂන් ටෙක්නොලොජි කියන්නේ ඔච්චරයි. ඉතින් අපි ඒක මේ ইনফরমේෂන් ටෙක්නොලොජි එන්නේ ඉස්සෙල්ලම අපි කවටත් වගේ නමක් දාන ගතියක් තිබුණා. අපි දාන්න වස්තු වලට අපි කුහුරතල් නමක් දාන නැත්නම් සම්මුති නමක් දාන. ඉතින් නම් වලින් තමයි අඳුරගන්නේ. ඒ වුණාට ඒ දාන නමට ගැළපෙන්නේ වස්තුව හැසිරෙන්නේ නැහැ. කවදාකවත් නැහැ. ඉතින් ඒක නිසා අපිට අර දාපු නමට හැසිරෙන්නේ නැතුනට අපි වග වෙන්න හදනවා ඒ වෙනුවට. නම දාපු දෙයට ඒ වස්තුව, ඒ ක්‍රියාවලිය, ඒ සේවාව ක්‍රියා කරන්නේ නැති උනට නෑ නෑ ඒ වුණාට ඔය වුණාට පස්සේ ඕක හරියයි කියලා අපි පුදුමාකාර මේ නම් දැමීමේ ජඩකම නිසා මේ අනුන්ට උත්තර බඳින්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපේ සංකප්ප එක බොරුව වහන්න 1000ක් බොරු කියන එක විතරයි කතාව කියන්නේ. බොරුවක් ඇතර කියනවත් නෙවෙයි කිය වෙනවා. ඒක වහනවා ඊට පස්සේ. වහන්න වහන්න වහන්න වහන්න බොරුවෙන් බොරුව බොරුවෙන් බොරුව ගිහිලා අපරාධ කතා කරපු එකේ වැරද්ද කියලා හිතනවා. තිරිසනුන්ට කතා කරන්න බෑ. තිරිසනුන් අතර මොනම ප්‍රශ්නයක්වත් නැහැ sannivedane. තිරිසනුන් අතර සංඥා පැටලුණාද නැද්ද කියලා කියන්න බෑ. තිරිසනුන් දකින්න ලෝකයේ ගොළුෙක් දකින්න හීනයක් වගේ. ඌටකින් කියාගන්න බෑ. පේනවා নানা ආකාර දේවල් පේනවා ඇති. ඒ මොකද මේ මිනිස්සුયો කියන කතාවල් මන් දන්නේ කොහොමද කියලා බල්ලෝ වර්ණන්දයි කියලා කියනවා. බල්ලයන්ට කහ පාට නිල් පාට කොළ පාට පේන්නේ නැහැ. ඌට පේන්නේ එවනැල්ලේ තද අඩු පාටු භාව විතරයි. ඒතර වවුල ඇවිදින්නේ ඇස් දෙකෙන් බල්ලා නෙමෙයි කන් දෙකෙන් අහලා. මේ එක එක සත්තු එක එක උපමාන වල තමයි දාලා තියෙන්නේ. ඉතින් මනුස්සයාට බුදුමයි මනුස්සයාට වැඩිය සූක්ෂමයි ඒ සත්තු. ඒ ඒ ශේෂ්ත්‍රවල. ඉතින් සා බල්ලෝ දැන් දාලා තියෙනවල කුඩු තියනද කියලා අල්ලන්නේ. අනිතික සල්ලි ගාණක් ගාණක් ගෙවලා බල්ලට අදහස වෙනස් කරන්නත් බෑනේ. වෙන ඕනේ බල්ලෙකුට ගානක් කිව්වට පස්සේ ලංකාවේ ඉන්න ෂේප් කරන්න පුළුවන්. බල්ලෙකුට මොනවක් කිව්වට මචං මේක තියාගෙන ඔය කුඩු නෑ කියපන් කිව්වට කරන්න බෑ. ඉතින් ඒක නිසා බල්ලා හරි ෂුවර්. බල්ලා අල්ලගෙන ඉන්න මනුස්සයට වඩා බල්ලා ෂුවර්. නිසා මම මෙල්බන් කියලා ඇල්ලුවා. මගේ බෑග් එකේ කුඩු තියෙනවා කියලා. ඉතින් මනස මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මූණෙන් තමයි අල්ලන්නේ. බල්ලා ඉව කරනවා ඉව කරනවා මගේ අතේ තියෙන පර්ස් එක ලෙව කරනවා. ඊට පස්සේ මට යන්න දුන්නා මේ මිනිස්සු. යන්න දුන්නා මොකද රතු අකුල ලකුණක් දාලා ඊගාව දැරිදී මුළු බෑග් ඔක්කොම චෙක් කරා. ඉතින් මනුස්සයා මයින් අහනවා මේ මේකේ මොන හරි පරාග සම්බන්ධ මොන හරි දෙයක් තියෙනවද කියලා. මම කරන්නේ ඔකේ ඩාර්ක් චොක්ලට් තියෙනවා, ග්‍රීන් ටී තියෙනවා. නෑ එකටවත් බල්ලා හැම ප්‍රතික්‍රියා කරන්නේ නෑ. උණ්ඩ ගංජා අඳුරන්නෙත් නෑ ඌ. කුඩු අඳුරන්නේ පරාග මොන හරි තියෙනවනම් ඌ ඒකට සංවේදී. ඊටසේ පොලිස් කාර්යය තමයි චෙක් කරන්නේ බෑග් එක චෙක් කරලා බලනකොට මූණ දිහා බලා ඉන්නවා ඇත්තට කුඩු ගෙනින එක නම් බය වෙනවනේ මම ඉතින් hinaවේ බලන්නේ මං කිව්වා බල්ලට ඔගේ තියෙන টොපි එකක් දෙන්නයි කියලා ඕනේ නම් টොපිත් නෑ නෑ එහෙම එකක් මොකුත් උනේ ඊට පස්සේ ආදරණ කරලා මුළු බෑග් ඔක්කොම බල්ල බලුවා මොකුත් නෑ ඉතින් වෙන කෙනෙක් එහෙමනම් කලබල වුණොත් ඊට පස්සේ පුදුම බයක් ඉතින් පොලිස් කාර්යය මූණ දිහා බලාගෙන ඉන්නවා බල්ලා බලන්නේ බල්ලා ඌ ඒවා ගියා ඒ සංඥා නානත්වය නිසා ඇති වෙන ආකල්ප නානත්වය ඒ වෙලාවේදී මාව ඇල්ලුවන නඩු මොකුත් නැහැ මරණ දඬුවම නියම කරනවා. සිංගප්පූරුවේ කිසි කතාවක් නැහැ. ගොඩ අහුන කෙලිම මරණ දඬුවම. ඉතින් මේ වගේ අපි මිනිස්සු ගැන ගන්න තීන්දුව බල්ලෝ ඉව කරලා ගන්න තීන්දුව වගේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් වැදගත් තීන්දුවත් ගන්නවා. නොවැදගත් තීන්දුවත් ගන්නවා. ඔවා හිතනවද ඔවා හොයින් නතර වෙයි කියලා නෑ. ඔක කර්ම චක්‍රයට කරකැවෙනවා. අපිට පුළුවන් ද ඕනකමක් තිබුණත් මේව විනිශ්චය නොකර ඉඳලා මානවයට බෑ. මේ විනිශ්චය නොකර සිටීම තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ. සැප තිබුණත් දුක තිබුණත් කර්මණ හිටපන්. ජය ලැබුණත් පරාජය ලැබුණත් කල්පණ හිටපන්. එහෙම නැත්නම් යසසාවත් ආයසාවත් ඕක කියන්න පුළුවන් ද පන්ති කාමරේක. එහෙමනම් ඒ ළමයි ඉගෙන ගනීද? ජය ලැබුණත් පරාජය ලැබුණත් දෙකටම හිටියන ඕකෙදින් නොහික පන්තියක් නැතුව හිටපන් ඉවරයි නේද? පෙළේ ප්‍රශ්නේ නැහැ. අපිට එහෙම කියන්න බෑනේ. නෑ පාස් වෙන්න මේපයි කියලා කියන්න එපා. අද තියෙන අධ්‍යාපන ක්‍රමේ හැම තරඟයකම දිනන්න මේපයි. ඉතින් මේ විදිහට ළමයින්ට මේ සංඥා විපල්ලාස කෙරුවට පස්සේ ඌ ඉතින් ගැටෙන්න තියෙන්නේ අම්මයි තාත්තයි එක විතර ගෙදර ගිය වෙලාව ඉඳලා අම්මයි තාත්තත් එක්ක වලි. ඇයට අහිංසක මනසකට නෙමෙයි දාන්නේ සංඥාතෝගයක්. දැන් මට පස්සේ ඌ අම්මට තාත්තට වෛර කරනවා. අර සෙල්ලම් වයස මුකුත් නැහැ. දැන් අනිවාර්යෙම දිනන්න ඕන. ප්‍රාදය ලස්සන සුන්දර ළමා වයස විනාසයි. ඉති බුදුන් පඬිස්සංශ කියනවා ගුරුවරු වයින් කරලා තියෙනවා ළමයි ගෙදර ගිහිල්ලා අම්මටත් ගහනවා තාත්තටත් ගහනවා. ඉතින් අම්මලා ඉතින් කරබනේ ඉන්නවනේ ඉතින් මොනව කරන්නද මගේම දරුවානේ කියලා බැරි වුණාම ගිහිල්ලා ගුරුවරටත් ගහනවලු පස්සේ. අර අම්මලා තාත්තට ගහලා බැරි වෙච්චාම පන්ති කාමරෙත් කචා. මෙන්න මේ සෙල්ලම අපි භාවනා කරනකොට විවිධ සංඥා විවිධ වේදනා නිසා අපිට එන විවිධ සංඥාවල් මේක විශේෂ සංඥාව කියන්නේ උදු හේවණල්ලක් විතරයි. ඒක වෙනස් වෙන්න පුළුවන් එකක්වත් අල්ලගෙන ඔකෙම විනිශ්චය කරන්න එපා. විනිශ්චය කෙරුවොත් තව මොහොතකින් ওই සංඥා වෙනස් වෙනවා. පොඩ්ඩක් තව බලපන් ඕක දිහා. බලලා විනිශ්චයකට ඉස්සෙල්ලා නිරීක්ෂණය වැඩි කරන්න. ඒක තමයි භාවනා කරනවා කියන්නේ. මොනම දෙයක් පිළිබඳ විනිශ්චයකට එන්න ඉස්සෙල්ලා තව සැරයක් ඒක දිහා බලන්න. ආයෙ සැරයක් සාක්ෂි අහන්න. තව සැරයක් බලන්න. නැවත නැවත බැලීමට බුදුරජාණන් වහන්සේ අනුපස්සනා කියන වචනේ පාවිච්චි කරා. නැවත නැවත බැලීම. අනුපස්සනාවක්මයි විපස්සනාව කියන්නේ. වරක් දැක්ක පමණින් විනිශ්චය කරන්න එපා. ඕක ඒ ඒ හිතේ ධාන විනිශ්චය ආයසරයක් ඒක දිහා බලන්න. ආයසරයක් බලන්න. ඒකට තමයි තේරෙවි මේ සාක්කිය ගත්ත සංඥාව සංඥාවක් විතරයි. දියේ ඇඳපු ඉරක් විතරයි. ඒක මිරිඟුවක් විතරයි. ඒක හේවණල්ලක් විතරයි. ඕක අල්ලගෙන අරු යාළුවා මූ හතුරා මේකා හරි මේකා වැරදි කියලා තීන්දුව කරපු ගමන් ඒ තීන්දුව අපිට එනවනේ. යේසුස් වහන්සේ කියලා තියෙනවා උඹ අණු විනිශ්චය කරුවොත් යක්ෂයා උඹව විනිශ්චය කරාවි කියලා. කිසි කෙනෙක් විනිශ්චය කරන්න යන්න එපා. උඹට අයිතියක් කවුරුත් දීලා නැහැ විනිශ්චය කරන්න. ඒ නිසා දෙමාපියෝ වෙච්ච පළියට දරුවන් ගැන විනිශ්චය ගන්න අයිතියක් තියෙන කියලා දෙමාපියෝ හිතාගෙන ඉන්නවා. එහෙම කන්නේ නැහැ. කිසිම අයිතියක් නැහැ. බුදුජානනාංශයේ භික්ෂුන් වහන්සේලාට කිසිම තැනක එහෙම අයිතිවාසිකමක් දීලා නැහැ. බඹ හිකා කණ එකේ කුඹ බල දැනගෙන හිටපුව කවුරුත් විනිශ්චය කරන්න යන්න එපා. නුසුදුසුකම් කියපා. මට කවුරුත් විනිශ්චය කරන්න අයිතියක් නැහැ. විනිශ්චය කෙරුවොත් මා විනිශ්චයට ලක් වෙනවා. ඉතින් ඒකයි ගස් එක ගලන් එක ජීවත් වෙන්න කියන්නේ අරණ්‍යයට ගිහිල්ලා. ඉතින් විනිශ්චය කරන්න ඕන ගමන් නැහැ නේ. ශූන්‍යagaraකට යන්නේ කියලා කියනවා. ශූන්‍යagara කියලා කියන්නේ විනිශ්චය කරන්නන්ගේ හිස්තනක්. කාමභෝගින්ගෙන් හිස්තනක්. ඉතින් මෙන්න මේ විදිහට වේදනා නානත්වයේ අනුව පහළ වෙන මේ සංඥාව වතුරේ ඇඳපු ඉරක්. මේක ලීලාවක්. මේක මායාවක්. මේක හීනයක්. මේක මිරිඟුවක් විතරයි. නිසා පොඩ්ඩක් හිඳලා බලපන් ඔය හදිස්සි වෙලා දුවන්නේ නැතුව මිරිඟුව දකින්නට මේ මුවා කඩාගෙන දුවනවා. එතන වතුර කියලා හිතා. ඉතින් දුවන්න දුවන්න හති හෙලනවා. කවදාවත් මිරිඟුවට ලංවීමක් වෙන්නේ නැහැ. ඌ දුවන්න දුවන්න මිරිඟුවක් දුවනවා. මොහාට කවදාවත් ලං වෙන්න බෑ. ඒ නිසා අපි මේ සංඥා පිළිබඳව නැවත සලකා බැලීමකටයි මේ නානත්ත්ව භාවය මේ සාරිපුත්‍ර සාංශය මතක් කරන්නේ. අපි භාවනා කරනකොට අපේ අරමුණ ඒකාකාරීව තිබිය යුතුයි නිමිත්තක් ගන්න තරම් පණිවිඩයක් පිළිගන්න කියන එක තමයි සමතෙදී කෙරෙන්නේ. මගේ ආනාපාන නිමිත්ත තියෙනවා. ඒක පටිභාග නිමිත්ත නැත්නම් උපචාර සමාධිය උපචාර නිමිත්ත නැත්නම් අර්පණා නිමිත්ත කියලා. එහෙම එකක් නෑ. ඒ ගත්ත නිමිත්ත නිතර වෙනස් වෙනවා. අන්නේ වෙනස් වීම අපේක්ෂාවෙන් කරන බාහනට කියන විපස්සනාව කියලා අනිච්චං. මේ භාවනා කරන කිසි කෙනෙකුට වෙනස් වීම දැකප නැති කෙනෙක් මේ ස්වභාවේ නෑ. ඒ වෙනස් වීමට විරුද්ධව තමයි ඔය කමඨාන් වාර්තාව ලියන්නේ. ඇයි ස්වාමීන් වහන්සේ මෙහෙම මේ මූණේ නලියනා වගේ දැනෙන්නේ? ඇයි මේ ඇවිදිනකොට කකුලේ අරම දැනෙන්නේ? ඇයි මේ තිබුණ හුස්ම එහෙම වෙන්නේ? ඇයි මේ මට ඒව පිටවන් තියෙන ආකල්ප වෙනස් වෙන්නේ කියලා හැම වෙනස් වීමක්ම අභියෝග කරනවා. අභියෝග කරනවායි කියලා කියන්නේ නිච්ච සංඥාවෙන් බලන නිසා අපිට පුළුවන් ද කවදා හරි එම කරලා කරලා කරලා මේ බලන ඉන්න දේ නිතරම වෙනස් වෙනවා. ඒ නිසා මේක වෙනස් වීමට ඉඩ තියලා අනිච්ච සංඥාවෙන් බැලුවොත් අපිට තේරෙවි නිච්ච සංඥාවෙන් බලනකොට එන සංකප්පත් සංකල්ප ආකල්පත් අනිච්ච සංඥාවෙන් බැලුවොත් සම්පූර්ණ වෙනසක් ඇති වෙනවා. නිච්ච සංඥාවෙන් බල්ල කරන කතාවට බුදුරජාණන් වහන්සේ අයෝනිසෝ මනසිකාරය කියලා කියලා කියනවා. නුවණින් නුනුවණින් සලකා බැලීම. මේක වෙනස් වෙන්න පුළුවන් කියන අදහසෙන් කටයුතු කරන එකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා නුවණින් කල්පනා කිරීම. නුවණින් කතා කරන කල්පනා කරපේකන මේ මෙහෙමයි මේක නිට්ටයයි මේක මම කියන දෙයමයි හරි අරක වැරදි කියන ඉද මේව සච්චම් මොගමඤ්ඤං කියන එක කවදාවත් කරන්නේ නැහැ. කියන මේ වෙලාවේ හැටියට මට මේ කිය දෙයක් ඔක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා එන විදිහට වැඩ කරමු කියලා. ඉතින් ඒක පේන නිකන් නෝන්ජල්කමක් වගේ, චපලකමක් වගේ. ඒ නිසා විනිශ්චය කරන්න පුළුවන් හැකියාව නිසායි අපිට මේ සංසාර විනිශ්චයක් ලැබෙන්නේ. එහෙම නිසා අපි කවුරුත් දෙයක් පිළිබඳ විනිශ්චය නොකර අඩු ගන්න භාවනා කරන දෙකේ එනදී වෙනස් වෙන්න ඉඩ අරන එකට කියනවා මේ සංඥා විපල්ලාස පිළිබඳ දැනීම. මේ සංඥා පිළිබඳ බනහලා නැත්තම් සංඥා පිළිබඳ භාවනා කරලා නැත්තම් දකින දකින දේ නිට්ටයයි සුඛයි සුබයි ආත්මයි කියලා ගන්නවා. මොකද මේ ගොඩාක් දුන්නට පස්සේ මම දකින්නේ මට නිට්ටය සුඛ සුබ වෙන දේවල් විතරයි. ගොඩක් තියෙනවා. ඇත්තටම බලනකොට බලන්න තියෙන දේවල් ගොඩාක් තියෙනවා. නමුත් මට ඇහැ ගැහෙන්නේ මගේ මාන්නේ පුරවන, මගේ තණ්හාව පුරවන, මගේ ආත්ම දෘෂ්ටි පුරවන දේ තමයි. ඉතින් මේ මං තෝරගත් එක නිට්යයි සුඛයි සුබයි කියන. දැන් ඔය මේ පරිේශන කිරුවට පස්සේ යමක් හොයා ගන්නවානේ. හොයාගත්ත එක ආණ්ඩුවේ රෙජිස්ටර් කරනවානේ පේටන්ට් කියලා. ඒක නිට්යයි කාටවත් අත ගන්න බෑ මම හොයාගත්ත දේ. ඉති උගේ પરම්පරාවට යනවා ඒක. මුතු හොයාගත්ත හැමදේම මාස 6ක් ඇතුළත වෙනස් වෙලා තියෙනවා. ලෝකෙම අපි ඉස්කෝලේ යන කාලේ කතා කරලා දීපු හැම න්‍යාය ධර්මයක්ම විද්‍යාව කියන කුණුහරුපේ මාස 6යි යන්නේ ඊගා પરම්පරාවක නැහැ කියලා ඔප්පු කරනවා. ඉතින් අර පන්ති කාමරේ උගන්වපු අර වැරද්ද වැරද්ද තාලෙම ලිව්වොත් ඒකට ලකුණු හම්බෙනවා. හොඳට දන්නවා කටපාඩම් කරලා තිනවා. ප්‍රශ්නට උත්තර ලියලා දෙනවා. මොකද ඇත්ත නම් බලනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි දෙයක් දිහා බලනකොට ඒ බලන දේ දිහා නිත්‍ය සංඥාවෙන් බැලුවොත් ඒක සිදුවෙන හැම වෙහස වෙනසක්ම විපරිණාමයක්ම අපිට හරි වෙහසයි. අපිට පුළුවන් ද කමඨාන සුද්ධ කරගන්න අපිට පුළුවන් ද සුතමේ ඥානය ලබන්න අපිට පුළුවන් ද පටිවිපස්සනාව ලබන්න අපිට පුළුවන් ද අන්වේ ඥානය ලබන්න මෙහෙම තමයි පෙනෙන පෙනුම නමුත් මේක දිහා බලාගෙන උනක වෙනස් වෙන්න ඉඩ තියෙනවා නිසා නැවත සැරයක් බලනකොට නිත්‍ය සංඥාවෙන් බලන්න එපා අනිත්‍ය සංඥාවෙන් බලන්න ඒසට මේ මනසේක පෞරුෂත්ව වෙනස් වෙනවා මේ මනසේක රුචි අරුචිකන් ටික වෙනස් වෙනවා මේ මනසට මේ මෙහෙමමයි කියලා ගන්න අර දැඩි මත දහරීකම වෙනස් වෙනවා අන්නේ වෙනස මේ මෙයාගේ මානසිකත්වයට දරන්න පුළුවන්ද? මානසිකත්ව නෙමෙයි කයටවත් දරන්න බෑ. අපේ කයත් ප්‍රතික්‍රියා කරනවා. ඉතින් ඒක නිසා අපි ඊයේ සාකච්ඡාවේදී මතු කරගත්තා වේදනාවක් දිහා දිගට බලන්න හිටියොත් සුඛ වේදනාව දුක් වේදනාව බවට පෙරලෙනවා. දුක් වේදනාව සුඛ වේදනාව බවට පෙරලෙනවා. ඒ නිසා මේක ඒකාන්ත කේවල සුඛයක් කියලා දෙයක් ලෝකේ නැහැ. ඒ නිසා සුඛය ඉවර වෙන්නේ දුකෙන්. දුක ඉවර වෙන්නේ සුඛේ. ඒ නිසා වේදනාව පිළිබඳ සංඥාව දිගට බලන කෙනා වෙනස් වෙනවා. ඒ නිසා යාට සැපම කැමති වෙන්න බෑ. මොකද සැප කැමති වෙනවා කියන්නේ ඒක අන්තිමට දුකක්. ඒකට කැමති වෙනවා කිය. යාට දුකට කැමති වෙන්නත් බෑ. මොකද ඒක පෙළෙන සුළුයි. නමුත් අන්තිමට වෙනකොට සැපක්. ඉතින් මෙන්න මේ වේදනාවක මුලැමැදාග දකින්නකොට ආස්වාස් ප්‍රසවාසයේ වගේ මුලැමැදාග දකින්නකොට මේකේ පෙරලිය මේ සැප වෙච්ච දේ දුකට යන හැටි දුක් වෙච්ච දේ හැපට යන හැටි දරන්න බැරිකමක් තියෙනවා. ඒ මොකද අපි ඒ තරම දැඩි මතධාරී. අපි කියාපු දෙයම සාතික් කරන්න හදනවා සැපයි කෝ සැපමයි. දුක තියෙන්න බෑ දුක කිව්වොත් සැප තියෙන්න බෑ කියලා. නමුත් බුදුජානක කියන උඹ තටමැව්වට ධම්මදින්නා රහතන් වහන්සේත් කියනවා සැප වේදනා ඉවරනේ දුකේ. දුක් වේදනා ඉවරනේ සැපේ නිසා සැප දුක දෙකේ ඒකාන්ත පිටිපස්ස දුවන්නේ නැතුව මේකේ පෙරලිය බලන්න. ඒකට කියනවා වේදනානුපස්සනාව කියලා. කොටින්ම කියනවා නම් වේදය වේද කියන්නේ දැනුමට නමක් Hindu ආගමේ ත්‍රිවේදේ කියලා කියන්නේ මේ වේදනා චෛතසිකේ පෙරලෙන හැටි දන්නවනම් මේ මනුස්සයා මෙච්චරම සැප හොයන්න කඹුරණ එකක් නැහැ. මෙච්චර සැප පිටිපස්සේ දුවන එකක් නැහැ. පළඟැටිය පහන වටේ යන්නා වාගේ. පළඟැටිය පහන වටේ යනකොට ඌට හිතෙනවලු මේක රත්තරන් වගේ කියලා. ඉතින් කැරක් කැරක් කැරක් ගිහිල්ලා කොයි වෙලාව හරි වැටිච්ච ගමන් පහනට පිච්චෙනවා. පිච්චෙනුට කරගඳ ගහද්දි ඉතුරු තටු තුنين හරි මූ පියාඹන්නේ ගින්දරටමනේ. කකුලක් පිච්චෙද්දි වණුගගා නැවත නැවතත් යන්නේ අර ගින්නටමනේ. මේ සැප හොයන මිනිස්සයා අවසාන මොහොත වෙනකම් කාටද කියන්න heart attack එකක් ආවයි කියලා. ආපු වෙලාවේ මෙයා දන්නවනේ දැන් ඉතින් කියලා වෙනවා. දාඩියක් දැම්මා, අත කොර වුණා, බෙල්ල දිගේ වේදනාවක් ආවා, බුරිය රිදෙන්න ගත්තා. මාරාන්තිකයි කියලා. නමුත් දවස් දෙකක් ගියාට පස්සේ ආයෙත් ජඩකම් කරනවානේ. දවස් දෙක යනකම් අම්මා පපුව එකක්ම කියන්නේ ඉතාම අමාරු දෙයක්. නමුත් කොච්චර ඉක්මනට අමතක වෙලා ආයෙ සැප හොයන්න යදනවා. ඒ තරම් මනුස්සයෙක් ඉක්මනට අමතක වෙනවා. අර කකුල පිච්චිච්ච කැරපොත්තා කකුල පිච්චිච්ච පළඟැටියා සමනලයා නැවතත් ගින්නට පයින්න වගේ. ඉතින් ඒක නිසා මේ හොයන්න හදන මේ සැපෙහි විපරිණාමය වෙනස් වෙන සුළු බව බලන්ඩ යම් කිසි කෙනෙක් පෙළඹිලා භාවනාවට යනවනම් ඒක කියනවා වේදය ප්‍රතිවේධ කරනවා. මේක තමයි ඊට ඉස්සලා තිබුණ ත්‍රිවේදී. ඒ සින්නාන්දලා නැත්නම් භාවනා කරන කටිය ශරීරයට දුක් දීලා පංචතප කියලා දුකක් තියෙනවා හතර වටේ ගිනි ගොඩවල් හතරක් ගහගෙන උඩින් ඉරපායලා මේකට වෙලා දාඩි දාන හැටි බලන්නේ. තැවීමක් කරනවා. තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. අත් දෙක දිග අරගෙන. ඔළුව හොල්ලන්න නැතුව එක දිහාම බලන් ඉන්නවා. මේ ඔක්කොම කරලා බැලුවා. එයාට ඒක හරි සැපයි. ඒ දුක් තීමම පුදුම සැපක්. ඒක අත්කලමතාන යෝගය කියලා. ඉතින් අපේ සිද්ධාර්ථ ගෞතමතුමත් අවුරුදු 6ක් කරා. මේක තමයි වේදේ දැනගන්න තියෙන ක්‍රමය. ඉතින් අවුරුදු 29ක් කාමසුකල්ලිකාන යෝගය කරා. මේ දෙකේම අපිට වැඩි අන්ත දෙකට ගියා. මේ දෙකේ එකවත් සැපක් නැහැ. මේවා වෙනස් වෙන සුළු බව දැක්කේ බුදු වෙන්න ඉස්සලා දවසේ තමයි. මේ සැප දුකට මාරු වෙනවා දුක සැපට මාරු වෙනවා ඒ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී ඕනේ දුකක් විඳින්න පුළුවන් ඒක තමන්ගේ හිත ගිය තැන ඉතින් මේ විදියට භාවනාවේදී අපිට ලැබෙන අත්දැකීම් විඳීම් වේදනා ඒව විශේෂයි පොඩ්ඩක් කියලා බලනකොට හැටි මතු වෙනකොටම හැටි බැලුවොත් හොස්ස ළඟින් මැස යන බැරි එකන වේදනාවක් කෙනකොටම සලුවක සාදාලා නැගිටලා යනවා යන මල වොන්තුයි මේ අන භාවනා කරුවේ දුක නැති කරන්න කියලා මේ වෙන්දටත් වැඩිය දුක නේ මේක මට බෑ කරන්න කියලා යනවා යන ගෙදර ඉන්නකොට ඇත්තට මේ වගේ අංගියම අරු නැහැ ගෙදරින් මෙච්චරමන්න මේ නිකන් ඉඳලා මේ අමාරුව තියෙන අතක් පිටතක් තියෙන කවුරු හරි කන්න දෙන බතක් කාලා නිකන් ඉන්න කුඹුරු කෙටුවට වැඩිය අමාරුයි. ආමියකට ගිහලා පළවෙනි දවස් තුනේ ඩ්‍රිල් කරාට වැඩිය අමාරුයි. බුදුම්මේ වේදනාවක්. ඉතින් ඒ නිසා කවදද ගෙදර යන්නේ? කවදද රැයට කන්නේ? කවදද පත්‍රේ බලන කකුල් දෙක උඩ දාගෙන උරුට්ටුවක් ගහගෙන පත්‍රේ බලන කවදා ලැබෙයිදෝ කියලා තමයි කල්පනාව භාවනා වෙලාවේ. සැප හොයනවා. මේ මේ විඳින දේ පිළිබඳව විපරිණාමයේ දැකීම ඒකට කමඨාන් සුද්ධ වෙලා නැත්නම් මම නැවතත් කියනවා භාවනා කරන අයගේ දෝෂයක් නෙවෙයි ගුරුනාථගේ දෝෂේ. උන්වහන්සේ නැවත නැවත මතු කරලා දෙන්න ඕනේ තමන්ට භාවනාද ලැබෙන හැම ඉඳීමකම විපරිණාමයේ දකින්නකම් අන්න නැත්නම් වෙනදට පොඩ්ඩක් කියලා බලා ඉන්නකම් හිටියොත් ඒ මනුස්සයා සම්පූර්ණ වෙනස් කෙනෙක් වඩපත් වෙනවා සම්පූර්ණම වෙනස් කෙනෙක් වඩපත් වෙනවා ඊට පස්සේ මේ මනුස්සයා රචනයක් ලිව්වොත් මට පුදුමාකාර වේදනාවක් ආවා මම කොහොම හරි කරගෙන හිටියා එක්ක වේදනාව සැපට වැඩුණා නැත්නම් වේදනාව වැඩි වුණා. මම අදිෂ්ඨානයක් ගත්ත මම හිතත් මේක දිහා බලන්න ඕනේ කියලා වේදනාව વિશે තියෙන द्वේෂය එහෙම නැත්නම් දුක් වේදනාව පිළිබඳ තියෙන द्वේෂය හිමීට අයින් කරන්න හදනවා. එයා දන්නවා මේ දුක් වේදනාව නෙවෙයි විඳින්න බැරි. ඒකට තියෙන පටිඝානුසයයි විඳින්න බැරි. ඒ නිසා දුක් වේදනාව එනකොටම ඇතුලෙන් තියෙන द्वේෂය කවදා හරි දැක්කනා අර තියෙන රූපේ වගේ නෙවෙයි වේදනාව පැති දෙකක් තියෙනවා. සැප වේදනාවට කාමරාගනුසී තියෙනවා. දුක් වේදනාවට පටිඝානුසී තියෙනවා. ඉතින් අපි දුක් වේදනාවක් වේදනයි වේදනයි වේදනයි කියලා මනෙහි කරන්නෙම පටිගෙම්ම තමයි. එතකොට ඒක වැඩ කරන්නේ නැහැ. කවදා හරි දැනගත්තොත් මේ දුක පිළිබඳව තියෙන පටිගයක් මට මේක දැක ගන්න බැද්ද මේ වේදනාවේ මාව ලේ පිටු බද දෙද්දි දැක්කානම් යාට peerෙන පටන් අර ගන්නවා කිසිම මෙනේ කිරීමක් හරියන්නේ නැහැ. Taman මේ වේදනාවේ තියෙන නොදකින් කියන ගතිය දැක්කේ නැත්තම්. සැප වේදනාවක් තියෙනවනම් අනේ මට මේක වේවා කියන එක දැක්කේ නැත්තම් මෙන්න මේක දක්නාසුලෝ භාවනා කරන්න ගියොත් පැමිණෙන වේදනාව තමන්ගේ පරිේශණයේ සඳහා අමුද්‍රව්‍යයක් වෙනවා මිසක්කා නෙදකින් ඔබතන්නේ ඒකට සිංහල කියන්නේ පැමිණි දුක් පැනිරහයි. ඒක ඒ තන්නේ කර ආධ්‍යාත්මයක් තියෙන්නේ මම දන්නේ මම විතරයි වගේ අහලා තියෙන වචනේ අනික් කට්ටිය අහලා නැහැ වගේ මට පේන්නේ. මෙතන පැමිණිච්ච දුක පැනිරහයි. ඕකට චර්චුරු ගන්න යන්න එපා. අන්නේ විදිහට වේදනාව දිහා බලා හිටියොත් වේදනාව වින්දත් දුක් වේදනාවක් වුණත් ඒක තුරන් තියෙන වේදය මේක වෙනස් වෙන සුළු බව දැක්කට පස්සේ හිතනවා කවදාකවත් නැති විදිහට මට වෙන්නට වැඩි චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්. මෙන්න මේ චිත්තක්ෂණය නිසා මූල කර්මස්ථානේ වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. වේදනාව තියේදීත් මූල කර්මස්ථානේ බලන්න පුළුවන්. ඉස්සන වේදනාව එනකොටම ඉසాత බැදගෙන කෑ ගහලා නැගිටලා දුවනෝනේ. දැන් දුවන්නේ නැහැ. අන්නේ බලාගෙනකොට මේ වේදනාව නිසා සංඥාවක් හටගන්න හැටි වැඩි වේලාවක් ඉන්නකොට මේ සංඥාව පෙරලෙන හැටි දකින්න බැරිකම නිසා තමයි ওই භාවනා කරනකොට වයර් මාරු වෙන්නේ. භාවනා කරනකොට හුඟව දෙනකොට මොලේ නරක වෙනවා. මොකද මේක නිත්‍ය සංඥාවෙන් යන්නේ. නමුත් නොසිතපු දෙයක් සිද්ධ වෙනවා. ඒ නොසිතපු දේ එක්ක මගේ සීල නැතිසයි කියලා හිතනවා. එතන මට සතිය නැතිසයි කියලා හිතනවා. එහෙම නැත්නම් ගියාත්ම කරපු වැරද්දක් නිසායි කියලා කියනවා. එහෙනම් කවුරු හරි මොනවා කරලා ඇති කියලා හිතනවා මොකද ඒ තරම් නිත්‍ය සංඥාවේ ඉන්නේ. දැන් සිද්ධාර්ථ තාපසතුමා එළියට ගිහිලා දුක් විඳින වෙලාවේදී මේ රජකම අතහැරලා ගිහිලා කොච්චර ප්‍රමාණයක් තියෙන්නේ නැද්ද? යසෝදරාව අඬනවා. ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා, දකින් දකින් හැම දේවත් රස වේවා කියලා අඬනවා. මේ රත්තරන් කුමාර පැටියෙක් නෙමෙයි බහැලා තියෙන්නේ. චරුචුරු ගෑවේ නෑනේ. පාරමිතා බල පූරිත පූජිත. එනේ දුකට එනකොට දැනගත්තා මේ ලෝක සත්‍ය වෙනුවෙන් මනස කියන්නේ මොකද්ද කියලා දැනගන්න අසුලුවෙන් වරෙන් මම ඕකට තමයි එළියට බැස්සේ. බලාගෙන හිටියා. සුද්ධෝදන රජුණන්ට හිතා ගන්නත් බෑ. පණිවිඩ පිට පණිවිඩ අරනවා අනේ වරෙන් gedara කාලා හිටපන්කො මේ සැප විඳලයි කියලා. හ්ම්ම් අපිට හිතෙන්නේ මොකද්ද මේ ග්‍රහ දෝෂයක් වෙන්න ඇති බුදුහාමුදුරන්ට මෙච්චර දුක් විඳින්න සිද්ධ වුනේ. අපේ කට්ටිය කේන්දර බලනවා. සිද්ධාර්ථ සාවසුමයික බොහොම ආඩම්බරෙන් වින්දේ. ඊට පස්සේ කාටවත් කියන්න බෑනේ මේ ඉන්ටර්කූලරකින් ගිල නිවන් දැක්කයි කියලා. ඉන්ටර්කූලරකින් නෙවෙයි දුක හරයිදි මම දැක්කේ. ඉතින් ඒ දුක විඳින්න කියලා නෙවෙයි මේ කියන්නේ. පැමිණි දුක් දිහා බලන්න. බලනකොට මේ සංඥා වෙනස් වීම දැක්කනම් අපි මේක කල් කොච්චර කඹරලා තියනවද කියලා හිතාවි මේ සැප හොයන වැඩේට. දරුවන්ට සැප දෙන්න. අපේ අයට සැප දෙන්න. වෙලා තියෙන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ පුදුමාකාර දුකක් තියෙනවා. ඒ නිසා මේ සංඥා විපිල විපල්ලාශය දැක්කම සැප වේදනා දුක් වේදනා විශේෂයි. එහාට කවදා හරි මේ අදුක්කම සුඛ කියලා වේදනාවක් තියෙනවා. අපි තාම සංඥා කරලා නැති. අඳුනගෙන නැති. මේ සැපත් නැති දුකත් නැති ප්‍රදේශයක් තියෙනවා. ලේබල් කරලා නැහැ. ලේබල් කෙරුවොත් ලේබල් කරන්නේ අපි කම්මැලිකම කිය. නීරසකම කිය. ඒකාකාරීකම කිය. නමුත් බුද්ධ ජානක කියන ඔකට හුදෙකලාව කියලා දාන්නේ. සැපත් නැති දුකත් නැති වෙලාවේ තියෙන හුදකලාව කියලා ගන්න ප්‍රමෝදය කියලා ගන්න ඔකට. එහෙම නැත්නම් ප්‍රීතිය කියලා ගන්න. අපි ඉන්න කාලෙන් 80කට වැඩි අපි ඉන්නේ සැපත් නැති දුකත් නැති තැනක. කවදාවත් දැකලා නැහැ. ඒ මොකද සැප කෙරෙහි තියෙන තද ආශාව සහ ද්වේෂයේ තියෙන තද තරහ නිසා අතරමැද කයල දකින්න බැරි තරම් හිත අන්ධබන්ද වෙලා තියෙනවා. විවේකීව හිටියොත් පේනවා උප්පත්තියම අපිට හම්බෙලා තියෙන මානසිකත්වයේ හැටියට 180ක් 90ක් අපි ඉන්නේ පාළුවේ විවේකයේ ඉන්නේ. මේක අපි තනිකන් දෝෂයට දාලා. දන්නේ දැනගත්තට පස්සේ තේරෙනවා මේක මානවයාගේ මානව අයිතිවාසිකමක්. උපදිච්ච ඕනම කෙනෙක් වැඩි වෙලාවක ඉන්නේ සැපත් නැති දුකත් නැති තැනක. අපි ඒකට නරක නමක් දාලා නරක සංඥාවක් දාලා මේකට හුදෙකලාව කියලා දැම්මනම් තමන්න තේරෙවි මේ දවසේ ඕන තරම් වැඩ කරන්න ප්‍රශ්නයක් නැහැ. පැය පහක් වැඩ කරන්න. ඉතුරු වෙලා පුළුවන් තරම් Taman එක ගත කරන්න. පැය 8ක් ගත කරන්න. පැය 12ක් ගත කරන්න. ඉතුරු ටික Taman එක ගත කරන්න. ඒකට තියෙනවා මේ අදුක්කම සුඛය. අන්න එදාට තේරෙනවා මේක දන්නවනම් සැපයි. නොදන්නවනම් ඒකත් කඹරනවා. මොකද්ද කඹරන්නේ? අනේ වෙච්ච දුක නැති වුණාට පශ්චාත්තාප වෙනවා. ආපි දුක අනේ මට උනේ මොකද කියලා පශ්චාත්තාප වෙනවා. අර අදුක්කම සුඛය අපිට නිද ගන්න ලැබෙන්නේ නැහැ. විඳ ගත්ත දවසේ පේනවා අදුක්කම සුඛේ අපිට අදාළ නැත්. ඒකට සංඥා කරන්න අපේ සංස්කෘතිය වචන නැහැ. අපි කියන්නේ තනිකන් දෝෂ, කලු කුමාර දිෂ්ටිය, අනම්මනම් කියලා මේ පාළුවර තනිකමට ආරස්සා කරගෙන ඉන්නවා. නමුත් නිවන තියෙන්නේ එතන නම් අපිට කොච්චර හොයන්න වෙනවද? මේක සොයනාසුළු අදුක්කම සුඛේ හොයනාසුළු සැපත් නැති දුකත් නැති තැන හොයනාසුළු විදිහට දවසේ දිනචරියාව සකස් කෙරුවොත් අපි ඒකට කියනවා සම්මා ආජීවය කිය. යහපත් ජීවන රටාව කිය. දැන් අපි හොයන්නේ කානිවල් එකක් කොහෙද තියෙන්නේ? පාටි එකක් කොහෙද තියෙන්නේ? සනකෙලියක් කොහෙද තියෙන්නේ? රැළ කොහෙද යන්නේ? රැල්ලට අහුවෙන්නේ කොහමද? මේකනේ බලබලයි. අපායමනේ හොයන්නේ. මේ ලක්ෂේ පිංකම් හදනවා, 1000 පිංකම් හදනවා. මෙච්චර සෙනග එකතු කරනවා. කරන කොල්ල කොළම දිහා බලනකොට මේ මිනිස්සු අපායටම යන්න ඕනේ නැහැ. මෙලොවදීම අපායක් හදාගෙන පුදුමාකාර කැඹිරිල්ලක් අඹරනවා. ඉතින් මම අර පැවිදිච්ච ගමම මං කිව්වා මට කිව්වා ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ මට කතා ලැබුවා අපේ ප්‍රධාන ස්ථානයේ තියෙන ගල්දුවේ මෙහෙ නෙවෙයි දැන් මේ දවස්වල ගල්දුවේ පින්කමක් තියෙනවා යම් කිය. මම පැවිදිුනේ නොවැම්බර් 19. ඊගාව පෙබරවාරිද කොහෙද? ඒකට මයිලකට තිබුණ අඳනයක් පූජා කරන්න කියලා. ඉතින් මං කිව්වා යම් කියලා. ඉස්කෝ එහෙම හරියන්නේ නැහැ කියලා ලොකු සාංශයෙන් අහන්නේ. ඒක වෙදී ලොකු සාංශේ කාවට කියලා පහනපත්තු කරනවා මම කිව්වා සාංශ මෙහෙමයි ගල්දුවේ පින්කමක් තියනවලු මෙහෙන් යනවා බසුත් බස් වල යන්නේ. යන්නද කියලා. ගල්දුවේ පින්කමට මෙහෙනම යන්න කියනකොට මම දැනගත්තා මොකද්ද වයර් මාරු වෙලා තියෙන්නේ කියලා. අක්කර ගණන් පහම්පත්තු කරනවා යෝගාවචර කියලා කොහොමද ඔළුව ගෙලින් කරගෙන ඉන්නේ ඕකට ගිහිල්ලා. අනී ඒ දවස් තුන මෙහෙట్లా භාවනා කරලා පණ්ඩිත ස්වාමීන් පෝස්ට් කාඩ් එකක් ලියලා දාන්න කිව්වා මම ඔබ වහන්සේට මෛත්‍රී කෙරුවයි කියලා. මට මේක වැදිලා මං ගිහලා ලොකු අහමුසන්න කිව්වා අපේ ලොකු සාංශේ කැමති නෑ වගේ යනකොට මොකටද කිව්වේ මං කිව්වේ ඔහොම නෙවෙයිනේ ඔක කියලා තියෙන ක්‍රමේ වැරදි කියලා අර ලොකු අහමුදුර බයයි එයාගේ නම කිව්වද කියලා මං කාගවත් නම කිව්වේ නෑ මෙන්න ලොකු සාංශගේ අදහස පිංකම් පිළිබඳව මීටරකල විතරයි කටින පිංකමක්වත් නැත්තේ සෙනක ජනයා එන්න පටන් අරගත්තොත් මේක මේක අපායක් සිනගේ යන්නෙන්න පටන් ගත්තොත් ඒක අපායයි. ඊට මීට වැඩි හොඳයි විවේක වෙන එක. ඉතින් අපි ඒ ඒ සංඥාවෙන් බැලුවොත්. එහෙම නැත්නම් හිතෙන්නේ අපිට මේක ජනප්‍රිය කරන්න ඕන නම් එහෙම නැත්නම් සෙනඟ ගෙන්නන්න ඕන නම් සම්පූර්ණ වෙනස් සංඥාවක් තියෙනවා. ඉතින් එක ජීවිතයක් ඇතුළත අපිට පුළුවන් ද මේ විදිහට ජනප්‍රිය වෙන්න ලාභ සත්කාර වඩන්න හොඳ හිත ලබන්න කටයුතු කරන කෙනා නැහැ හුදේ කලාවෙන්න විවේක වෙන්න පැත්තකට යන්න. අන්නේ ඒ ඒ සංඥා මාරුව වෙන්න පුළුවන් කියලා තමයි බුදුජානසී සඳහන් කරන්නේ. ඉතින් දේව නිර්මාණවාදය කියනවා කවදාකවත් බෑ උපත්ති මිනිසයා උපදිනකොටම සමාජශීලී එයා සමාජයෙන් අයින් කරන්න බෑ. තව සමහරු සභා ලැජ්ජී සභාවට යන්න ලැජ්ජයි කුකුසී කටේ සභාගත කරන්නත් බෑ. මේකද කියන්නේ හાર્ඩ් වයර් සර්කිට් එකක් තියෙන කියලා බොලේ ඇතුලේ. සමාජශීලී එක්කන සමාජශීලීමයි සබකෝලේ එක්කන සබකෝලෙමයි කිය. නමුත් දැන් ස්නායු පිළිබඳව වෛද්‍ය ශාස්ත්‍රය කියනවා මේක සබාශීලී එක්කන සබාශීලී නොතෙන් හදන්න පුළුවන්. සබාශීලී නොවන එක්කන සබාශීලී කරන්න පුළුවන්. ඒ නිසා මේ හાર્ඩ්වයර් සර්කිට් එක දැන් නියුරෝප්ලාස්ටිසිටි කියලා වෙනස් කරන්න පුළුවන් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ කවදාකවත් වෙනස් කරන්න බෑ කිව්වේ නෑ. බුදුරජාණන් මුළු ධර්මෙම දුවන්නේ අනිච්ඡං. මේව වෙනස් වෙනවා. ඉතින් මේ යෝගාවචරයේ භාවනා කර කර ඉනකොට අරමුණේ වෙනස් වීම දකිනකොට මේකට සාදරව යනවනම් අපි කියනවා අනිච්ච සංඥාවට කැමැති. එකම දේ දිගට දකිනවනම් යාට දොස් කියන්න බෑ. යන්නේ නිත්‍ය සංඥාවෙන් නම් පේන්නේ එකටම එක විදියටම තමයි. අනිච්ච සංඥාට කියලා බැලුවොත් අදා කවුද කියලා තිබ්බ වගේ හැමදැනම තිත් තිත් තිත් පේනවා. මේ තිත් වලින් තමයි භාවනා කරන වෙලාවේ නැති වෙලාවේ මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ. ඔබ එක තිතක්වත් එකම චිත්තක්ෂණයක්වත් ඉසුබුලන්න තරම්වත් නතර වෙලා නැහැ. කුල්ලකට දාලා හාල් ටිකක් පොළනකොට වගේ පෙලෙනවා. මේකෙ මොන නිත්‍යභාවයක්ද? නිකාම් බලන්න උණුසුම සහ සිසිල හතර වෙනස් වෙන වෙනස් වීම. ගොරෝසුකම ඉඳලා සියුම් භාවයට වෙනස් වෙන හැටි. දියර භාවයේ ඉඳලා ඝන භාවයට වෙනස් වෙන හැටි. මේ පට ධාතු හතර මොන තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියලා. මේ තරම්ම ධාතුන් ලෝකෙට මුර්ර ගාලා කියද්දී මේ උණුසුම කිසියම් කෙනෙකුගේ පාලනයකින් තොරව ආය සීතල වෙනවා. චංචල දේ නිශ්චල වෙනවා. වැగిරෙන දේ ගැටි කැටි ගහිනවා. මෙන්න මේ වෙනස දකින්නකොට අපි මේකට වාත අමාරු කියලා, පිත්ත අමාරු කියලා, දෙම්ම අමාරු කියලා බෙහෙත් බීලා කොහේ නතර කරන්නද මේක? කවුරු හරි කියනවා නම් සනീപ කරන්න පුළුවන් ලෙඩක් මේක තියෙන්නේ කියලා මම නිරෝගී කියලා ඉතින් බාලයෙක් කර වෙන කවුද කියලා බුදුහාමුදුරු කියනවා. කවදාකවත් නෑ පොල් පිට පාගන වගේ මේක පාගනකොට අර පැත්ත උඩ යනවා මේක පාගනකොට මේ පැත්ත උඩ යනවා ඉතින් හැමදාම වාපිත්තෙන් තමයි. ලෙඩ වෙන්න පටන් ගත්ත එක හැමදාම ලෙඩ තමයි. විනාශ වෙනවා. ඒක නිසා ආස්වාද ප්‍රසවාස මුලදී ගොරෝසු වෙලා කසියුම් වෙලා අතිසූක්ෂම වීම තමයි බුද්ධජනනාංශයේ සාමාන්‍යයෙන් පෙන්වන්නේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති ඊට පස්සේ රසං වාස සන්තෝ රසං අස්ස සාමීති පජානාති මෙන්න මේ වෙනස දකින්න නම් ඒ වැටහෙන දේ පිළිබඳ නිත්‍ය සංඥාවෙන් බලන්නේ නැතුව හිටියොත් මේක වෙනස් වෙන්න පුළුවන් කියන සංඥාවෙන් බැලුවොත් ඒ පුද්ගලගේ සංකල්පවල වෙනසක් ඇති මේ සංකප්ප කියන වචනය මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කියලා දෙකක් තියෙනවා. මිච්ඡා සංකප්ප කියලා කියන්නේ කාම සංකප්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකප්ප. සම්මා සංකප්ප කියලා කියන්නේ නික්කම සංකප්ප, අවිහිංසා සංකප්ප, කාම කාම ව්‍යාපාද, අව්‍යාපාද, අවිහිංසා සංකල්ප. ඒක නිසා මේ කාමයන්ගෙන් වෙන්වීම පිළිබඳ සංකල්පය ආවනම් එයා මේ නානත්ත් භාවයේ නෙවෙයි කල්පනා කරන්නේ ඒකාකාරී කාලසටහනකට කැලියකට වෙලා ගහක් මුලට වෙලා පුළුවන් තරම් බේරෙන්න හදනවා. මේ කාම ගුණයන්ගෙන් තියෙන තැනට ගිහලා කවදාකවත් ගොඩ ගන්න බෑ. ඒක හරියට මේ හදිසි ඔපරේෂන් එකක් කරන්න ඕනේ කියලා කුස්සියක ඉඳලා කරන්න බෑනේ ඕක. කක්කුසී ඉඳලා කරන්නත් බෑනේ ඕක. ඕකට ඉතින්ට යන්න බෑ. දැන් මේ භාවනා කියන්නේ ඔපරේෂන් එකට වැඩි ඇසියුම් දෙයක්. ඒකට ඒ පරිසරය අවශ්‍යයි. අන්නේ පරිසරයට ගියාට පස්සේ ඒක කම්මැලි වෙනවනම් පාළුයි කියනවනම් ඒ කියන්නේ යා කැමති නෑ මේ සංකල්පවල වෙනසක් ඇති වෙනවා දකින්න. සංකල්පවල වෙනසක් ඇති වෙනවා දකින්න මේ වගේ වැඩමුළු කීයක් කරන්න වේද කියලා හිතෙනවා. වෙනසක් වෙන්න නම් වෙනසක් අපේක්ෂා කරන්න එපා. එනේන වෙනසට කඩාපනිනවනම් ප්‍රතික්‍රියා කරනවනම් යට හැමදාම භාවනාව කටුකොහලක් වෙනවා. කරන කරන දේ පශ්චාත්තාප වෙනවා. මොකද වෙනස් වෙනවට කැමති නැහැ. ඒ නිසා සංකල්පමේ වෙනසක් පුද්ගලයෙක් තුළ ඇති වෙන්න නම් බුදුන්ස අවුරුදු 7ක් දෙනවා වැඩිම. සතිපට්ඨාන සූත්‍රයේ. දවස් 7ක් දෙනවා අඩුම. නමුත් බෝධිරාජ සූත්‍රයේ සඳහන් කරලා තිනවා උදේ කමඨාන් සුද්ධ වුණොත් හැන්ද වෙනකොට මේකට හැඩ ගැහෙන්න පුළුවන්. මේ දේවල් වෙනස් වෙනවා. කොටිම බලන්න අපේ ඉඳගෙන ඉන්න ඉරියව්ව කොච්චර නලියනවද කියලා. ඉරියව්ව නරියන්න නැතුව ඉන්න පුළුවන් වෙලාව බලන්න. විනාඩි 15ක්වත් ඉන්න බෑනේ. නලියනවා නලියනවා නලියනවා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරනවා නලියන එක දැක ගන්නකො. නලියන්නේ නැතුව ඉන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නලියන එක දැනගන්න ගියොත් ඉරියාපත සංදීකදී මේ ඉරියව් ඉඳලා ඉරියවට මාරු වෙනකොට සතියෙන්ද මාරු වෙන්නේ කියලා බලන්න. ඉරියව් කරමයි වෙනස් කරන වේදනාවක් එනවා. වේදනාව ආපු ගමම කරන්නේ නැතුව SMS දාන්න. slowly, mindfully, silently. මම ඉරියව් වෙනස් කරනවා නැවතිල්ලේ වෙනස් කරනවා. මම සතියෙන් වෙනස් කරනවා. කිසිම සද්දයක් නොවන විදිහට වෙනස් කරනවා. එතකොට තමයි තේරෙන්න පුළුවන් මේ ඉරියව්වක ඉඳලා අනිත් ඉරියව්වට මාරු වුණාට සතිය කැඩෙන්නේ නැති වෙන්න කරන ක්‍රමයකුත් තියෙනවා. සතිය කඩන්න නැතුව කරන්න ගියාට පස්සේ බලන්න පුළුවන් දැන් ඉරියව් වෙනස් කරාට පස්සේ මට දැන් හොඳට ආනපනේ වැටෙනවද? සතිය දියුණු වෙනවද කියලා බැලුවොත් වැටෙනවනම් කරපු වෙනස හොඳයි. අයියෝ අපරාධ ඉරියව්ව කඩාගත්ත සතියත් කැඩුනා ආනපනත් කැඩුනා නම් ඉරියව්ව වැරදි. කරපු වෙනස වැරදි. ආන්නේ විදිහට මේ සංකල්ප පිළිබඳව වෙනස් වීමකට සූදානම් වෙලා ගියොත් ඒ කෙනාට ලැබෙන ප්‍රධානම ලාභය තමයි කවුරුත් නලියවුවට කවුරුත් වැරදි කරාට කවදාවත් ඔලුවකට ගන්නෑ. මෙච්චර මේ උනන්දු වෙන මටත් බැරි නම් මේක පිළිවෙලට ඉන්න ධර්මයක් නැති ශාසනයක් නැති මිනිස්සු මොනෝ කරන්නේ? ඒ මිනිස්සු දැටි මතධාරී. දැටි මතධාරීකම තමයි මූල ධර්මවාදී කියලා කියන්නේ. ඒගොල්ලෝ අනිකාගායට ගහනවා. අනිකායන් අල්බ පහත් කළ සලකනවා. උන් මිත්‍යා දෘෂ්ටිකෝ කියලා කියනවා. මුත් මේ තමන් හරි දිෂ්ටිය තියෙනවා නම් හරි සංකල්ප එන්න එපාය. මේ අපිටත් මිත්‍යා දෘෂ්ටි තියෙන නිසා නෙමෙයි මිත්‍යා සංකල්ප අපි ගවති. ඒ මේ සුදු වැත්තේ මනට අපි ඉන්නේ මිත්‍යා දෘෂ්ටි. ඒක කියන්නේ කිව්වොත් ඔන්න රණ්ඩු. ඒ නිසා තමන් කොච්චරක් මේ සංකප්ප සංකප්ප කියන එකට විතක්ක ਵਿਚාර කියන දෙකත් සමහරලාට සඳහන් අපිට ගොඩාක් දුන්නට පස්සේ අපි යමක් තෝරන්නේ විතක්කේ අනුව තමයි. තොගයක් දුන්නට පස්සේ ඒ මනුස්සයා ඉබේම එකට නැමියාවක් පෙන්වනවා. නතු භාවයක් පෙන්වනවා. ඒකේ මේ මනුස්සගේ ජම්ම ගතියක්. එතන මෙන්න තව කෙනෙක් ඒ තොගේ බිනදයක් තෝරනවා. ඒකේ යාගේ ජම්ම ගතිය. ඉතින් මේ විතක්කය අපි දන්නවනම් මේ ගොඩක් දුන්න පස්සේ මගේ හිත යන්නේ මේකට කියලා. අන්න ඒ බව දැනගන්න එක එතනදීම Taman විසින්ම කරන්න පුළුවන් නම් ඒක විපස්සනාවක් වෙනවා. ඒ තෝරාගත් එක විතරමයි ස්පර්ශ කරන්නේ. ස්පර්ශ කරපේක විතරමයි කර්ම රැස් කරන්නේ. ස්පර්ශ කරපේක විතරයි අපිට දුක දෙන්නේ. අපි තොගෙන් තෝරාගත්ත නැති කිසිම දෙයකින් අපිට දුකක් එන්නේ නැහැ. මේ බුරුවෙන් පඬිස්සවාංශ කියනවා අපි ඇටෝ මේසයකට යන නැත්නම් බුෆේ ඩයට් එකට ගියාට පස්සේ අපිට පිඟානක් හම්බ වෙනවා. මේසෙ තියෙන ඔක්කොම જાති. අපි බෙදාගන්නේ මගේ රුචිය තියෙන ටිකනේ. ගෙහිමියා බෙදලා දෙන්නේ නැහැ නේ. ඒකනේ බුෆේ කියන්නේ. බෙදාගත්තට පස්සේ දෙන්නේගේ ප්ලේට්ස් එකක් අරන් බලන කද්දාක සමාන වෙනවද කියලා. ඊට පස්සේ මේ ප්ලේට් එක අපි කෑවයි කියන්නේ. දැන් එයා කියනවා මේ කැම්මේසේ මෙන්න මේ මේ රස තිබුණයි කියලා. එයා කතා කරන්නේ කාපු ටික විතරනේ. තව කොච්චර જાති තිබුණද? එයාට පුළුවන් ද මේසේ පිළිබඳ මත ප්‍රකාශ කරන්න? කරන්න බෑ. ඒ කාපු ටික විතරනේ දිරවන්නේ. ඕජාවක් වෙන්නේ. ඒක නරකනම් වස වෙන්නේ. ඉතින් ඒ මිනිස්සයා කිව්වොත් එහෙම මේ මේසේ තිබුණේ වස කියලා නෑ ඌට වස වෙලා තියෙනවා ඌ දිය වැඩි ආකාරය ඌ සීනි කාලා ඉතන තිබුණේ වා. එතන ප්‍රෙෂර් කාර්යය ගිහිල්ලා තෙල් කාලා. ඒ නැත්තම් කෑදරේ ගිහිල්ලා බීලා. ඉතින් මේසේ අර මිනිහට බැලනද වැඩක් තියෙනවයි. Taman තෝරාගන්නේ Taman තෝරපේක Taman රස දන්නේ Taman රසගත් එක විතරයි ආහාර වෙන්නේ. ඉතින් අපි තෝරගත් එකේ හානිය කියලා කාටවත් හිතෙන්නේ කියන්නේ මේසේ අර මිනිහගේ දෝෂය කියලා තමයි කියන්නේ. ඒක නිසා ඇත් දෙක වහගත්තට පස්සේ යෝගාවචරයට කණින් සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඇඟෙන් নানা ආකාර සංඥා එනවා. නාසයෙන් දිවෙන් කයෙන් හැම පැත්තෙම එනවා. ඒක දෙන්නේක වෙනස් නැහැ. ඔක්කොගෙම සමානයි. දැන් ඊට බුද්ධජානස කියනවා අපි මේ හිතේ තියෙන නොසන්ඩාලකම වෙන්නඳ, නානත්ත් භාවය වෙන්නඳ, නන්නත්තර භාවය වෙන්නඳ ඔබ එකක් තෝරාගෙන ඒකටම හිත යොදලා බලපන්. එතකොට හිත කැලෙන් එළියට ගත්ත මීහරක වාගේ දුවන හැටි අරෝමව බලබලා ඉන්න. ඇඟේ තියෙන වේදනාවල් බලන්න හදනවා, සද්ද අහන්න හදනවා, හිතවිලි හිතන්න හදනවා. ආනපානේ බලන්න හදනවා මේකම යොද යොදා හිටියොත් කොයි වෙලාවක හරි මේ යෝගාවචරයට ප්‍රකාශයක් කරන්න පුළුවන් වුණොත් දැන් නම් මට හුස්ම තියාගෙන ඉන්න පුළුවන්. හුස්ම රැලි හතරක් පහක් එක දිගට බලාගෙන යන්න පුළුවන් කියලා මොන තරම් වීර වික්‍රමානිත ක්‍රියාවක්ද කියලා බලන්න. මෙච්චර ලක්ෂ ගාන කරමුණු එද්දී එකම අරමුණක කලින් නම් කරන ලද ප්‍රත්‍යක්ෂ කළ හැකි නොමිලේ ලැබෙන නැවත ලැබෙන නැවත ලැබෙන අරමුණට හිත යෙදුවා නම් මොනතරම් දක්ෂේද කියලා ඉතින් මේකට කොච්චර සතුටු වෙන්නද මේ සීල ශික්ෂාව ඉක්මවලා ගිය සමාධි ශික්ෂාව. එතකොට මේ යෝගාවචරයේ දැකපු අරමුණ නිට්ටය වෙන්න ඕනේ, සුඛ වෙන්න ඕනේ, සුබ වෙන්න ඕනේ, ආත්ම වෙන්න ඕනේ කියලා හිතුවොත්, එතනින් එහාට භාවනාව එතනින්ම ඉවරයි. ඒ සියලු දේ වෙන් කරන්න උදව් වුණා වූ මේ ආනාපානයත් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම දුකකට ගන්න එපා. අර බොහෝ අරමුණු අයින් කරන්න අපි එක අරමුණක් දඩමීම කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම යත් එක්ක අනියම් ප්‍රේම සම්බන්ධයක් හිතේ ඇති වෙනවා. මේ අරමුණ නම් නිට්යයි සුඛයි සුබයි කියලා නිසා ආනාපානෙ පිනිපිනිදලා නොපෙනී ගියාම අනිච්ච සංඥාවෙන් ගිය එකනට භවනා දියුණුවක් කියලා හිතනවා. නිච්ච සංඥාවෙන් ගිය එකනට දෙනවා අයියෝ බලන්නකෝ තිබුණ ආනාපානෙත් නැති වුණා. ගෙදරින් එනකොට හක් වේදාගෙන ඉන්න දෙයක් තිබුණා. දැන් යනකොට ගෙදර ගිනියන්නවත් දෙයක් නැහැ. හුස්ම ටිකක් නැති වුණයි කියලා අර අනිච්ච සංඥාව කරන හානිය ඉතින් ඒක නිසා පොඩ්ඩක් අනුකම්පා කරන්න සියලු කාමයන් අයින් කරන්න හේතු වෙච්ච මේ අරමුණ ඇත්තටම හොඳයි. මේක ඇති දෝෂයක් නෑ. නමුත් මේ අරමුණ ඒ වැඩේට හොඳ වුණාට අරමුණේ අනිත්‍ය භාවය නැති වෙන්නේ නෑ. මෙන්න මේ අනිත්‍ය භාවය දකින්න නම් ඒකේ ඒ නිච්ච සංඥාවෙන් යන්න එපා. අනිච්ච සංඥාවෙන් ගියොත් තමයි තේරෙයි බොහෝ අරමුණු අයින් කරන්න මේ මූල කර්මස්ථානයේ හේතුන මූල කර්මස්ථානයත් ගොරෝසු මූල කර්මස්ථානයේ සියුම් කර්මස්ථානකින් අයින් වෙනවා. සියුම් කර්මස්ථානයේ අතිසියුම් කර්මස්ථානයෙන් අයින් වෙනකොට සංකල්පමය වශයක් ඇති කරගත්තොත් දැන් මම දන්නවා මේ අරමුණත් ගෙවෙමින් පවතින්නේ කලබල වෙන්න එපා. අයියෙන් හුස්ම ගන්න යන්න එපා. නින්දට වැටෙන්න දෙන්න එපා. සතිය නැතුණයි කියලා හිතන්න එපා. සද්ධාව නැති කරගන්න එපා. මේක දිගේ කඹේ ඇවිදින කෙනෙක් වගේ. මේ වෙනස දිහා බලාගෙන යන්න මේ යෝගාවචරයට සීල ශික්ෂාවෙන් පමණක් බෑ. සමාධි ශික්ෂාවෙන් පමණක් බෑ. සුවිශේෂී වූ ප්‍රඥා ශික්ෂාවක් අවශ්‍යයි. එහෙන් ගහනවා මෙහෙන් ගහනවා අර අරමුණ වෙනවා මේ අරමුණ වෙනවා. නමුත් Taman අර ගත්ත ගෙවෙන, ක්ෂය වෙන, විනාශ වෙන අරමුණ දිගේම හැප්පිට හැක්තියාගෙන දිගේම යනකොට අපේ ජීවිතේ කවදාකවත් නැති විදියක සමාහිත වීමක් එහෙම නැත්නම් පස්සම්බනයක් tempatකමක් ඇති වෙනවා. මේ නානත්ත් භාවය වෙනුවට ගත්ත අරමුණ වෙනස් වෙද්දි ඒක දිගේම ගමන් කරනකොට විතක්කයේ පැහැදිලි වෙනසක් ඇති වෙනවා. මේ අරමුණට හිත නංවන්න අනික් අරමුණෙන් හිත බේරගන්න අපි මෙනෙහි කිරීම කරනවා. එහෙම නැත්නම් නම් කිරීම කරනවා. විතර්ක කරනවා. ටික වේලාවක් ගියාට පස්සේ තියෙනවා අද එක්කෙනෙක් ලියලම තිබුණා ඒ කමටහන් සුද්ධ කරන්න මට පුළුවන් වුණා මෙනෙහි නොකර අනායාසයෙන්ම මේක වෙන්න අරින්න. එතකොට විතක්ක කරන එක නොකරත් කරන්න පුළුවන්. ඒ කෘත්‍ය සම්පාදනය වෙනවා. මෙනේ කරනවා වේලාවකට ඊට පස්සේ කීකරු වුණාට පස්සේ මෙනේ නොකර යනකොට පුදුමාකාර සාන්තියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා කොතෙන්ද යනකම් මෙනේ කරන්න ඕනද? කොතනින් එහාට මෙනේ කිරීම නතර කරන්න ඕනද කියන එක සදාචාරවාදීකට කියලා දෙන්න අමාරුයි. නමුත් මේ නානත්ත් භාවය ගැන දන්න කෙනෙකුට හිතන්න පුළුවන් සක්මන් කරනකොට අනායාසයෙන් සක්මන වෙන්න පටන් ගත්තා නම් ඒක එහෙම යන්න දෙන්න. ආයෙ මෙනේ කරන්න අවශ්‍ය නැහැ. මෙනේ කරන්න ඕනේ නම් හිත පිට යනවා නම් ආයෙ මෙනේ කරන්න. නෑනේ මේක දිගේම යන්න. වෙන විදිහට කියනවා නම් බයිසිකලයක් පදින්න පුරුදු වෙනකොට Tamanට බයිසිකල් එක බැලන්ස් කරගන්න බැරි නම් කාටද කියන්න පොඩ්ඩක් අල්ලගෙන මේක උදව් කරන්න කියලා. නමුත් හරියට බැලන්ස් කරගෙන යන්න පුළුවන් නම් ආයෙ කවුරුත් හිතුවොත් හරි කරදරයක් නේද? විමර්ශ දැනගන්නවා හරි දැන් ස්තුතියි ඔන්න මං ගියා. ඊට පස්සේ තල්ල කැඩෙනවා සැරද්දසයක් බෙල්ල ගැලවිලා යනවා. ඒකට කරන්න දෙයක් නැහැ. Taman කවදා හරි කෙනෙක්ගේ උදව්වක් නැතුව බයිසිකල බැලන්ස් කරන්න එපා. දැන් මෙහෙම මෙහෙම පුරුදු කරනකොට ඔය හිතුවක්කාරට හිතුනොත් එක හතක් අතහැරලා යන්න. දකින්න එක කියයි යකෝ අද්දකින් අල්ලගන්නේ හැන්ඩල් එක නැත්තම් කරන්න බෑ නෑ ඌට කිය ඌ කියනවා නෑ මම පැදලා පැදලා පුරුදුයි මම දැන් එක අද්දකින් සිගරට් එකක් බිවි අනික් අතින් විතරක් තියානවා ඊට පස්සේ ලෝකයා බයිනවා නැද්දකින් මේ පරට්ටය බලමු යන්තම් පුරුදුනා විතර තනි යතින් පරිණ මූට හිතුනොත් එහෙම අද් දෙකම අතාරින්න පුළුවන් බයිසිකල් පදින්න පුළුවන් යන ගමන් සර්ම ගැට ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කරන්න එපා. කරන්න යන්න එපා. තල්ල කැඩෙනවා. නමුත් කළ හැකි. බයිසිකල් සර්කස් හපෙන්න මිනිසු ඒ මිනිසු අතින් අල්ලන්නේ නැහැ. අර ඕමාන් වලට මං ගියා ඊයේ පෙරේද ඒකෙදි කියනවා මේ මනුස්සයා කාර් එක ඩ්‍රයිව් කරනකොට උනත් සීට් එක උඩ ඉඳගෙන දණිය තියාගන්නලු ස්ටියරින් වීල් එක උඩ අත් දෙකේ ෆෝන්ස් දෙක ටෙක්ස් කර කර යනවා. දණියෙන් තමයිලු පොඩ්ඩක් ස්ටියරින් වීල් එක පද්දාන්නේ. යන මිනිසුන්ගේ ඇඟේ වතුර ලේ වතුර වෙනවලු. උන් යන්නේ මෙහෙමයි. ඒ වගේ කවදා හරි වෙලාවක් ඒ මෙනින් කිරි මොකක්වත් ඕනේ හරියටම දන්නවා බලන්න ඕනේ මේ ගෙවෙන අරමුණ දිහා ඒකට කියනවා Nirodha බැලීම ක්ෂය වීම බැලීම සහ වැය වීම බැලීම මේ මූල කර්මස්ථානයේ ක්‍රමයෙන් ගෙවෙන හැටි වටපිටට යන්න දෙන්නේ නැතුව විවිධ කෝලං හොල්මන් තියේදී මේක දිහාම බලන්න හිටියොත් යාට තේරෙන්න පටන් අර ගන්නවා ආමිෂ සුඛයේ ඉඳලා ජීවිතය निराමිෂ සුඛයේ කියන තැනට යනවා මෙතෙක් කල රූප බල්ල, සද්ද අහලා, ගඳ බල්ල, රස බල්ල, පහස ලබලා සැප විඳපු මේ කය රූප නැති, සද්ද නැති, ගඳ නැති, රස නැති, පහස නැති, අඩු ගානේ ආනාපානෙත් නැති, ඊ타ත්ම සුඛදායක තැනට ගෙනියනවා. විඥාණය අනින්ද්‍රිය බද්ධ වෙනවා. විඥානයේ ඇහැට සම්බන්ධ වෙන්නේ නැහැ ඊට පස්සේ. කනට නැහැ, නාසයට නැහැ, දිවට නැහැ, කයට නැහැ. කොච්චරද කියනවා හෙන ගැහුවත් ඇහෙන්නෙත් නැහැ. ඡද්ද නැතිකම නෙවෙයි. විඥානයේ ඉඳුරන් ඇසුර නතර කරනවා. ඉතින් අපිට හිතා ගන්න බෑ ඒක තමයි මේ මනුස්ස ලෝකේ ලබන තියෙන ඉහළම සැප මේ සුඛෝපභෝගීත්වයක්වත් එහෙම නැත්නම් මේ පාරිභෝගිකකත් නැත්නම් මේ බඩු බහඬ වැඩි කර ගැනීම නෙවෙයි එහෙව් සැපයක් තියෙදි මානවයා කොහෙද යන්නේ කියලා බලන්න දරුවන්ට සැප කියලා මොනවද දෙන්නේ කියලා බලන්න අපිට පුළුවන් ද දරුවෙකුට කියලා දෙන්න මේ නිර්ාමිස සැපයක් කියන එකක් තියෙනවා ලෝකේ රූප සද්ද ගන්ධ රස කියලා කියන්නේ ඇහැට කටු කනට පීරිගෑම් මෙව නැති මේ සුන්දර ලෝකයක් පෙන්වන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉඳද්දී දෙමව්පියෝ කොහෙද දරුවෝ ගෙනියන්නේ දෙමව්පියෝ කොහෙද තමන්ගේ ජීවිතය ගත කරන්නේ අපි අපේ දෙමව්පියන්ට මොනවද දෙන්න හදන්නේ මේ කක්ක ටිකනේ මේ කක්ක නැති එකක් තියෙද්දිනේ බුද්ධ ජානනාංශය අපිට මේ පෙන්ලා දීලා තියෙන්නේ මේ අරමුණ ගෙවිගෙන යනකොට ඒ ලැබෙන ඍණාමිෂ සුඛය තමා විසින්ම උපයුක්ත අම්මා අප්පලාට අපිට බුදලේ වශයෙන් දෙන්න බෑ මුළු ත්‍රිපිටකයෙන් කටපාඩම් කරත් හම්බ වෙන්නේ නැහැ යේසුස් වහන්සේ දිව්‍යඥාන්සේ ඇවිල්ලා අත දික් කළ සුවපත් වේවා කිව්වත් ආසින්සනේ කෙරුවට හරියන්නේ නැහැ. ගුරුරයට දෙන්න බෑ. ලක්ෂිකුත් එකක් වැඩි කරලා කරලා කරලා කරලා අරමුණ පිළිබඳ සංඥාව වෙනස් වෙද්දී විවිධ අරමුණු ඇවිල්ලා මුකුළු කරද්දී විවිධ අරමුණු ඇවිල්ලා 18 සන්නි නටද්දී ඉඟිබිඟි පාද්දී අර ගෙවෙන අරමුණේම හිත පවත්වාගෙන ගියොත් ඒ යෝගාවචර තේරෙන පටන් අර ගන්නවා රත් වෙච්ච පිහකින් බටර් කැල්ලක් කැපුවා වගේ කාගෙන හිත බහිනවා එක සැරයක් වෙච්ච කෙනෙකුට මෙච්චරම කියන්න ඕන කමක් නැහැ. ඊගාව සැරේ ගන්න එක අමාරු. ඒක වෙනම කතාවක්. නමුත් මේ මානවය උපදිනකොටම මේ මනසේ තියෙන මූලික ප්‍රභවයක් මේ කතා කරන්නේ. මේ භාවනා කරලා ලබන එක නෙවෙයි. මනුස්සයාගේ හිත. අපි ඒකට යන්නේ නැතුව මේ කාමෙටයි ඉන්ද්‍රිය බද්ධ ඥානෙටයි යන්න හදන එක නෙමේ විද්‍යාව කියලා කියන්නේ. මේ භෞතිකය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ භෞතික විද්‍යාව කියලා කියන්නේ. මේ භෞතික සම්පත් කියලා කියන්නේ. ඉතින් ආගමේදී කියනවා මේ ජීවිතේදී හොඳට පිංගම් කරුවොත් ලබන ආත්මෙ මේවා ලැබෙයි කියලා. ඒවා ලැබෙනවා ඒක බොරු නෙවෙයි. නමුත් මේ ලැබෙන දේ හුදකලාව වෙනස පාවිච්චි කරાવીද ආණ්ඩහැරේ වෙනස පාවිච්චි කරાવી. අසත්පුරුෂයා ආණ්ඩහැරේට පාවිච්චි කරනවා. සත්පුරුෂයා ඒක අරගෙන පාවිච්චි කරලා බණ භාවනාවට යොදවනවා. ඒක නිසා අපි මෙතන ඉඳගෙන අද මේ වගේ භාවනා කරන කොච්චර පිං කරලා තියෙනවද කියලා හිතන්නේ ඉතර ආත්මික. අපිට නැත්තම් කොහොමද මෙහෙම එක තැනක වාඩි වෙලා බණක් අහන්න විවේකයක් හම්බෙන්නේ? ඒක තව දියුණු කරනවා නම් ආය කාමයට යනව වෙනුවට නිර්ාමිෂයට යනකොට වේදනාව නිර්ාමිෂ වේදනාවට යනකොට අපේ හිතේ ප්‍රകൃතිය අනිත්‍ය පරිබද්ධ විඥාණය පුදුමාකාර සමතුලිත භාවයක ඉන්නේ. ඒක හෙල්ලෙන තැන තමයි රූප දකින්නයි කියන්නේ. ඒක හෙල්ලෙන තැන තමයි සද්ද අහනවායි කියලා කියන්නේ. ඒක හෙල්ලෙන තමයි ගඳ රස පහස. එනිසා පෘතජනය කියලා කියන්නේ උදේට කසපාර 300යි දවල්ට කසපාර 300යි, රැයට කසපාර 300යි කන හිරකාරයක් කියලා බුදුහාමුදුර සඳහන් කළා තියෙනවා. රූප බලන තියෙන ආශාව කියලා කියන්නේ මේවට දෙන්න තියෙන වද. සද්ද බලන තියෙන ආශාව කියලා කියන්නේ මේවට දෙන්න තියෙන වද. ගන්ධ රස පහස. එකෙන් අදහස් කරන්නේ රූප නොබල ඉන්න කියලා. මේ මූලික අවශ්‍යතාවයන් ටිකක් තියෙනවා. යම් ප්‍රමාණයක් රූප පේන්න ඕන. basic needs. අපි කොච්චර මල පැනලා දින්නේ කියලා බලන්න. කොච්චරක් මේවා වවන්න ගිහිල්ලා අපි විවේකේ නැති කරගෙන තියනවාද භාවනා කරන්න වෙලාවක් නැහැ නිස්සද්ද භාවයක් නැහැ හොයන්න ගිහිල්ලා කවදා හරි යෝගාවචරයේ ඔච්චර නිස්සද්ද ලෝකේ අරමුණට හිත දැම්ම ආනාපානිස් දැම්ම කියලා ආනාපාන සංසිධීකන යනකොට දැන් පොට පෑදීගෙන එනවා මම එහිම හිත තියාගෙන ඉන්නවා කියලා බැලුවොත් එයාගේ සංකල්පවල දැනීමක් වෙනවා මම මෙතෙක්කල් මට වද දී ගන්න කොච්චර කාලයක් ගත කරලා තියෙනවා කොච්චර උපක්‍රම ඥාන පාවිච්චි කරලා තියෙනවා ෂට ඥාන ඒක ලැබි දෙයියන්න බනිනවා අල්ලපගෙදර මනුස්සයාට බනිනවා කර්මයට බනිනවා තමන්ගේ තකතිරුකමෙන්මයි මේක ගන්න කියලා තේරෙන්නේ නැහැ කද්දාවත් තේරෙන්නේ නැහැ. ඒකට තරම් අපි අහිංසක නැහැ. ඒකට තරම් අපි නිහතමානී නැහැ. මිච්ඡර මේ ඉඳුරන් ලැබිලා තියෙන එක හැම එකම කාමෙටයි විවිධත්වයටයි විලාසිතාටයි යොදද්දී බුදුජාන් වහන්සේ අපිට කතා කරලා කියන ඕක පුළුවන්. නමුත් ඉබ්බා කට්ට ඇතුළට ගත්තා වගේ පසිඳුරන් අකුලපන් සංවර කරපන් කුම්භෝව අංගානි සකේ කලාපේ සමාදාහම් බික්කු මනෝ විතක්කේ ඉබ්බෙක් අඳු ටික කලාපේ කට ඇතුලට ගත්තා වගේ මේ මනෝ විතක්ක අකුලපං ඔය කාම විතක්ක දිගේ යන්න දෙන්න එපා ඒ වෙනුවට නෙක්කම්ම විතක්කේ ගනි අවිහිංසාව විහිංසාව විතක්කේට යන්න දෙන්න එපා අරු ගන්න අරුට ගන්නට මූට ගන්නට ඕනේ නැහැ අවිහිංසාවයන් එහෙම නැත්නම් කාම ව්‍යාපාද විතක්කට යන්න එපා. අපි මුළු දවස පුරාම තියෙන ව්‍යාපාදයක් කියලා කාට හරි කිව්වොත් කට්ටිය තරහ වෙයිමයි නමුත් බලන්න මේ වර්තමාන මොහොතේ ව්‍යාපාද නැති මොහොත නැති චිත්තක්ෂණේ ඉන්න අපි කොච්චර අකමැතිද කියලා. ව්‍යාපාදයක් නැති එළඹ සිටි වර්තමාන මොහොතේ ඉන්න අපි කොච්චර අකමැතිද ව්‍යාපාදයේ සහිත මේ කුණු කන්දලයට කොච්චර කැමැතිද කියලා. ඒ නැති දෙයක් නෙවෙයිනේ. විඳින්න බැරි දෙයක් නෙවෙයිනේ. විඳින්න පුළුවන්කම තියෙද්දිත් ඕනකම තියෙද්දිත් හිත කොච්චර මේ නන්නත්තර වෙන්න කැමතිද කියලා. ඉතින් ඕක මේ දෙයයන්හන්සේ මවපු දෙයක්ය. එහෙම නැත්නම් මං හිතලා කරපු දෙයක්ය. නැත්නම් වෙන කෙනෙක් කරපු දෙයක් කියන්න බෑ. මේක දකින්නකොට තේිනවා අපි द्वේෂයට අපි ඒ තරම්ම කැමති අර द्वේෂය නැති නිර්මල තන පාළුයි. හරීම කම්මැලි. හරීම නීරසයි. හරීම අදුක්කම සුඛ එපා වෙනවා. කාමයට යනවා. ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ඉන්නේ ද්වේෂය ගත කරන්නේ. ඒ නිසා සතියෙන් ගත කරන මේ චිත්තක්ෂණය සංසාරේ පුරාවට හදපු ද්වේෂේ ඒ මොහොතට කපලා දාන. ඒකට කියනවා සසර පුරාගෙන ආපු මෝහ පටල එක චිත්තක්ෂණයක් කපන්න පුළුවන්. ඒක දෙක තුන හතර කරන්න පුළුවන් නම් ඒ මනුස්සයා විතරයි Taman කෙරෙහි ආත්ම අනුකම්පාවක් තියෙන මනුස්සයා. අර්ථ සිද්ධිය දන්න කෙනා, අත්ත් කුසලිය දන්න කෙනා. අපි වෙනොත් කියනවා නෑ බබාගේ අත්ත් කුසලිය බලන්න ඕනේ, අම්මාගේ අත්ත් කුසලිය බලන්න ඕනේ, කියන්න පුළුවන් ලයිෆ් ස්ටෝක් ගොඩට ඒ අනුන්ගේ අත්ත කුසලයට දාලා මේ Tamanගේ වර්තමාන මොහොත නැති කරගෙන යුතුයකම් කියාගෙන වගකීම් කියාගෙන පුදුමාකාර මේ විතක්ක ටිකක් හදාගෙන තියෙනවා. ඒකලිවිල ඒක කරන්න හදනවා මේ Tamanගේ නිවන් දැකිල්ල හෝ විවේකේ නැතුව. මෙව්ව ඇත්ත බුදු කෙනෙක් පහළ වෙච්ච නැති ලෝකේ කරා. මෙව්ව ඇත්ත බණ භාවනා කරන ආමඳුර ලෝකේ නැත්තම්. නමුත් මේ කියන්නේ ඔක්කොම බයිලා විතරයි වෙනවා බුදු කෙනෙක් පහළ වෙච්ච ලෝකේ. බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණෝ ඉන්න ලෝකේ මේ ඕගොල්ලෝ මේ පෘථජ්ජනයෝ කියන කතා නිකන් කට කහනවාට කියන කතා. බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා මූලික වශයෙන් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නැත්නම් කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප විහිංසා සංකප්ප නැති කරගත්තයි කියලා හිතමු අරමුණක හිත තියාගෙන පුළුවන් කියලා. අන්න වේලාවේදී මේ ප්‍රධාන විතක්ක තුන නැති වෙච්චාම අප්‍රධාන විතක්ක හයක් අපේ හිත ආක්‍රමණය කරනවා. එදාට තේරෙවි අර ප්‍රධාන විතක්ක තුන අපි මැඩලන ප්‍රධාන විතක්ක තුන බුදුජානනාන්තයට පින් සිද්ධ වෙන්න. අපි අරමුණක නාමයෙන් සතියේ නාමයෙන් යටපත් කරාට පස්සේ යට තියෙන සුකම විතක්ක හයක්. ඒව තමයි ඥාති ප්‍රතිසංයුක්ත විතක්ක. ඥාතීන් ගැන කල්පනා වෙනවා. පුදුම විදියට එන්න පටන් ගන්නවා. ඉතින් ඒක හිතනවා කොච්චර හොඳද කියලා. ඒකට කියනවා ඥාති විතක්ක කියලා. එහෙම නැත්නම් ජනපද විතක්ක. අපි ආවේ රටේ নানা ආකාර පැති වලින් අපේ වැතර වහිනවත් දන්නෙත් නැහැ, පායනවත් දන්නෙත් නැහැ, සුළුසුලන්ද දන්නෙත් නැහැ, තොරතුරුත් නැහැ. ඒ ජනපදවල මොන මොනවා වෙනවද ප්‍රවෘත්ති හඳත් බැරි වුණා කියලා මොනදෝ විතක්ක වගේක් මතුවෙනවා. ඊට පස්සේ එනවා ලාභ සංයුක්ත, ලාභ සත්, ලාභ සත්කාර සංයුක්ත විතක්ක. මෙතන දැන් දවස් 10ක් හිටියට කුඹුරක් කටා ගන්න වෙලාවක් නැහැ. කීයක් හරි හම්බ කරගන්න වෙලාවක් නැහැ. ගෙදර හිටියනම් මල හොන්තු කීයක් හරි කඩයක් දාලා හරි කීයක් හරි හම්බ කරන්න තිබ්බ අපරාදේ කිසිම ලාභයක් සත්කාරයක් මොකක්වත්ම නැති වෙලාවක් gedara මිනිස්සුත් බයිනෝකට ඊට පස්සේ හිතනවා මෙතන ඉඳලා හරි ගන්න බිස්නස් පොඩ්ඩක් බලුවොත් එතකොට ලාභ සත්කාර පරිසංගිත විදක් ආයෙ තියෙනවා අනවඤ්ඤත්‍ය පරිසංගිත විදක් කියලා මම මෙතෙක් කල් කරපු වැඩ නම් මරි අම්මන මෝඩ තකතිරු යඩ වැඩ මීට පස්සේ නම් මම කිසිම බැනුමක් අහන්න නැති වෙන්න සාන්ත දාන්ත තීන්ත කුඩු වගේ ඉන්න ඕන කියලා වෙනම විතක්ක જાතියක් එනවා එතකොට කවුරු හරි නලියව දැක්කත් තද වෙනවා. මේ වල හොන්තු ඇවිල්ලා මෙතෙන්ටත් ඇවිල්ලා වෙලක කයින් දවටන් අරගත්ත අරකයි මේකයි කියලා. ඇයි මම ඉන්න ඇදලා තියෙන 100%ක්ම වැරදි බැනුම් ගන්න නැති තැනනේ. අනවඤ්ඤත්ති පරිසංගිත විතක්ක. ඊට පස්සේ තියෙන අමර විතක්ක කියලා જાතියක් මට දැනට නම් heart attack තියෙනවා. දැනට නම් කොලෙස්ටරෝල් ටිකකුත් තියෙනවා. දැන් නම් blood sugar තියෙනවා. ලබන ආත්මේ නැත්තම් හෙට ඉඳලා නම් කිසිම ලෙඩක් ඇති නොවන විදිහට හොඳට ව්‍යායාම කරනවා. සමබර ආහාර වේලක් ගන්නවා. මැරෙන්නේ නැහැ මම ඊට පස්සේ කියලා. අමර විතක්ක කියලා. ඉතින් මේ අනිත් එක පරානුද්යතා පරිසංයුතිත කණි අපිට නම් මෙහෙම අවස්ථාවක් හම්බුණා අම්මට මේ පණවිඩය දුන්නොත් අල්ලපු ගෙදර එක්කනට දුන්නොත් ගමේ බන්දලේ හාමුදුරන්ට දුන්නොත් කියලා පරානුද්යතා පරිසංයුතිත කාට හරි කියන්න පුළුවන් මේ හය සතිය කඩන්න ආවොයි කියලා. අපිට හිතෙන්නේ නැහැ නේ ඥාතින් ගැන හිතන එක හොඳයිනේ. දොස් තහන් නැති වෙන්න කල්පනා කරන එක හොඳයිනේ. ලෙඩ නොවෙන්න කල්පනා කරන එක හොඳයිනේ. ජනපද ගැන තොරතුරු ඇහුවට මොකක්ද අප්පයි කියති වැරද්ද? අනුන්ට අනුකම්පා කරම මොකක්ද ඇති වැරද්ද කියලා මේ නව මහ විතක්කොල මේ යට තියෙන විතක් හය ආවට පස්සේ යෝගාවචරයන්ට පිස්සු ඩබල්. හොඳ පිස්සු එන්නේ. මෙව්ව තමයි කමඨාන් සුද්ධ කරන කියන්නේ මට පුදුමාකාර විදිහට අම්මා තාත්තා තී වෙන්න පටන් ගත්තා මට අර්ග කරන්න හිතුණා මේක කරන්න හිතුණා පුදුම නවම අදහස එන්න පටන් ගන්නවා ලොකු සංසය සමත විදර්ශනා භාවනා මාර්ගයේ සඳහන් කරලා තියෙනවා මෙව්වා කෙලින්ම අකුසල් කියලා ගණන් ගන්න එපා එදිනෙදා ජීවිතේ සහකාර සලකන්න නැතුව වෙන භාවනා කරනකොට අනිවාර්යයෙන්ම මතුවෙනවා. මේ සංකප්ප මතු පිටට ඔළුව උස්සන්නේ මලු පිටට ඔළුව උස්සන ප්‍රධාන සංකල්ප තුන නැති වුණාට පස්සේ මෙව උඩ දාන. ඒක හරියට වඩුවා ලීයක් ගහලා කන හැට බලනකොට පේනවා දැනට ගෑවිච්ච නැති පුංචි උන්දම පේන්න පටන් ගන්නවා. අර ගොරෝසුර දිනකොට ඒක පේන්නේ. ඊට පස්සේ ඒක ගාලා ආයෙසර කන හැට බලනකොට වෙන තව සියුම් මුන්දමක් තියෙනවා. මතුවිවා. කී කිය එන්න එන්න තච්චක කියලා කියන්නේ වඩුව ගාමින් ගාමින් ගාමින් ලීය වත්තන්න වගේ යෝගාවචරයේ හිත ඇතුලේ තියෙන මේ සංකල්පවල අර පුංචි පුංචි දේවල් කොච්ච දාන්න පටන් ගන්නවා. මේ ඔක්කොම තේරවාදේ වාසනාවකට පොත් වෙලා තියෙනවා ලිඛිතව තියෙනවා. කමඨාන් සුද්ධකට අහගෙන ඉන්නකොට තේරෙනවා මෙයාට අර මූලික වැරදි සංකල්ප ගියාට දැන් මෙයා අනුන්ට අනුකම්පා කරන සංකල්පෙක ඉන්නේ. ලෙඩ නොවන සංකල්පෙක ඉන්නේ. එහෙම නැත්නම් ඥාතීන් ගැන කල්පනා කරමින් ඉතින් එයා පෙන්වන්නේ මේ කමඨාන් වාර්තා අනේ මං හොඳයි නේද කියලා අහන්නේ. ෂෝක්නේ. දැන් මට ඉස්සට වැඩිය අම්මා ගැන අනුකම්පාව තියෙනවා. බල්ලට පූසට ගැන කණ්ඩය දෙන්න හිතෙනවා. ඒ කියන තීතිය හොඳයි. පිස්සු හොඳ ඒක තමයි ඔය. පිස්සු ඩබල්. මේ Tamange වැඩේ පැත්තක දාලා සතිය කඩාගෙන මේ අරයාගේ මෙයාගේ වැඩ. ඉතින් මෙවුවා කියලා දෙනකොට තේරුම් ගන්න අමාරුයි කියන එක තමයි කියන්නේ දුප්පටි විඥා. අවාසනාවට බන්ද නැහැ වාසනාවට දන්නේ නැහැ සරුවචනංශ මේක දැක්කා. දැකලා ලියලා තියෙනවා උඹල ප්‍රධාන විතක්ක තුන විධාන සංකප්ප තුන අයින් කරුවට පස්සේ බලපන් යට බොහොම සුකුම හයක් තියෙන ওই හයම බැලුව බැලමට හොඳයි. නමුත් මේ සතිය කරනවා සංකර කරනවා අහිංසක භාවය නැති කරනවා අවංක භාවය නැති කරනවා. බුදු කෙනෙක් ඉස්සරහ අපිට අනික් සියලුම ආගම් මේවට අහු වෙලා තියෙනවා. අනික් සියලුම සදාචාර සම්පන්න දේවල් මේ හයට අහු වෙනවා. බුදුන්සේක කේල් ගෙඩිය පොත්ත ගැලිය වගේ කියන උඹට ඕනේ නම් ඔක අයින් කරත හැකි ඔක අයින් කරන්නේ නැතුව ගොයියෝ. ඔය විදර්ශනා උපක්ලේශයන් නොකට නිවන නම් දකින්න බෑ. උඹ ඒ කිව්වට ඥාතින සලකන්න ඕනේ කියලා. උඹ ඒ කිව්වට ලාභ සත්කාර ලබන්න ඕනේ කියලා. උඹ ඒ කිව්වට අනුන්ට අනුකම්පා කරන්න ඕන කියලා මේ සේරම මායාව විසින් උඹේ සතිය කඩන්ඩ සංකර කරන්ඩ මේක අවසන් දාන දෙයක්. ඕක දිහා බලපන්. ඕක දිහා බලපන් මේ මාර්ය ඇවිල්ලා කනට කරලා කියන රහසක් වාගේ. ඔබට පුළුවන් නම් මේක මේ සතිය කඩා ගන්න නැතුව මේව හොල්මන් කරන හැටි දැකලා තමයි අරමුණ අතාරින්න නැතුව යන්න. ඔය පංසු දෝණ කියලා සූත්‍රයක් සඳහන් කරලා තියෙනවා බුදුජානන්සේ සඳහන් කරනවා රත්තරන් තියෙන පස්ස අරගත්තාම ඒ මිනිස්සු ඉස්සෙල්ලා ඉස්සෙල්ලා බොරළු ගල් අයින් කරලා රත්තරන් ඔක්කොම තීදු කුඩු කරලා ගරනවා. ගරපම ඊට පස්සේ තියෙන වැලි අයින් වෙනවා. ඊට පස්සේ තියෙන මඩ අයින් වෙනවා. අන්තිමට අර සියුම් මඩ, සූක්ෂම කලල් මඩ රත්තරන් කැලිය වල ගෑවිලා තියෙනවා. ඉතින් හැම එකක්ම රත්තරන් වලට කැලලා. රත්තරන් සුද්ධ කරනට අර සියුම් මඩත් අයින් කරන්න එතකොට මේ නානත්ත් භාවයේදී සංඥා නානත්වයේ ආවන සංකප්ප නානත්වයක් වෙනවා. ප්‍රධාන අකුසල් හිත් ප්‍රධාන අකුසල් චේතනා චේතන වලට වැඩිව සංකල්ප අයින් කරාට පස්සේ යට තියෙනවා පුදුමාකාර අලයක් බහැලා වගේ. ඒක නිසා චින්දෝ රුක්ඛෝ පුනරේව රූහති. ගහක් කබල දැම්මට අර යට මුල තියෙන තාක්කත් අනුපද්ද වේදල්ලේ රුක්ඛෝපි චින්ද චින්දෝපි රුක්ඛෝ පුනරේව රූහති. අරක දැක්කේ නැත්තම් මේ යට මුල තියෙන තාක්කල් ආයෙ දලුදා. මෙතෙන්ට ගියාට පස්සේ දැනගන්න ඕනේ මේ සංකල්පවල ගොරෝසු සංකල්ප අයින් කරලා පස්සේ යටටට්ටුවක් ඉන්නවා. ඔය කිඹුලා කියනවලු කිඹුලට අහුවෙලා ගැලවුණාට පස්සේ සමහර ගැලවිලා එනවලේ ඔබ මගෙන් ගැලවුණාට මගේ මල්ලි ඉන්නවා පරිස්සම් වෙයන් කියලා. ඔහු උනට එයි කිය. උඹලා ගෙදර ඉන්න ඔහුනේ කිඹුලගෙන් ගැලවුලාට ඔහුනට අහු වෙනවයි කිය. නිසා කිඹුලන්ට වෙදකම් කරනකොට වටතිර ඇදලලු වෙදකම් කරන්නේ මොකද ඔහුනා භයානකයිලු ඒ වෙලාවට. කිඹුලෙන් ගැලවෙන්නත් පුළුවන්. ඌනගෙන් ගැලවෙන්න බෑ. අපි කියනවා කිඹුලා කනවා ඉවසන්න පුළුවන් මේ කෙහෙල් කොහිල කටු වෙනවා තමයි ඉවසන්න බැරි කියලා. ඒ නිසා අපි බරපතල බරපතල සංකල්ප අයින් කරනකොට යහට තියෙන සියුම් සංකල්පට ගැන බැරි වෙලාවත් හාරිපුත්‍ර සංසය මතක් කරේ නැත්තම් බුද්ධ ඥානචි මතක් කරුවේ නැත්තම් අපිට පරානුද්යතා පරිසංයුක්ත විතක්ක හොඳයි කියලා හිතෙනවා. ලාභ සංයුක්ත පරිසංයුක්ත විතක්ක හොඳයි කියලා හිතෙනවා. අද වෙලා තියෙන දේ බලන්නකෝ සංඝයාට. අද සංඝයා කොහෙද ගෙනියන්න හදන්නේ කියලා ගිහියෝ ටික. ගෙනියන්න හදන්නේම ලාභ සත්කාර පැත්තට, පරානුද්යතා පැත්තට, එහෙම නැත්නම් ඥාති විතර්ක පැත්තට. ඒකට දොස් කියන්න බෑනේ. නමුත් මේ බුදු ඇහැකින් දැකලා පෙන්ලලා තියෙනවනේ මේක ඇහැට වැටිච්ච කුණ වගේ මේ ජීවිතේ නිවන් දකින්න හදන විපස්සනා කරන කෙනෙකුට නම් අර ලොකු ලොකු කටු අයින් කරාට මේ කටු මේ අපේම කම්පැනි එකක් තියෙන විගුණන්නේ. මේක දැක ගන්න පුළුවන් නම් අවුරුදු 40ක් දැකලා මම මේ කතා කරන්නේ. 1978 දී මේ ධම්මික හමුදුර මට කතා කරලා කිව්වා උඹලගේ ජාතියට වෙලා තියෙන දේ. මෙච්චර ලස්සන ධර්මයක් තියෙදි මියකු තාමත් භෞතිකවාදී පිටිපස්සේ යනවනේ. තාම සුඛභෝගී පිටේ පිටිපස්සේ යනවනේ. තාමත් බටහිර අනුගමනය කරනවනේ. ඒකෙල්ලුවල ඒකට සැලසුම් හදනවනේ. ඉතින් මේකට බේත් තියනවාද කියලා අහන. මේ තකතිරුකමට මේ ඊළඟන කන පරිප්පුවට බේත් තියනවාද? මේ තරම් නිර්ාමිෂ සුඛයක් දේශනා කරපු රට මේ තරම් ලෝකෙට ධර්ම දීපු රට ධර්මද්වීපය අද දැන් දැන් මොනද බුදින පැදුරක් දැන් දැන් පිටරටින් එන්නා කියලා සින්දුවත් තියෙන. පිට දීප දේශ ජයගත්තා ආදී සිංහලුන් හැබැයි ප්‍රශ්න තියෙන්නේ සින්දුවත් කොපියක්. බොහොම ලස්සනට කිව්වට ඒකත් කොපියක්. අද හිංගලයට වෙලා තියෙන දේ දිහා බලනකොට හොදන්න බැරි කක් ආවත් තියෙන. හැබැයි බෑම කියන්න බෑ. හොදන්න පුළුවන් කට්ටියක හොදන්න බෑ උඹට පුළුවන් උඹේක හොදගන්න. කරුණාකල අරමුණක් දිහා බලනකොට එන සංකල්ප එකින් එකින් ප්‍රතිස්ථාපන වෙන එකක්වත් අල්ලන්න එපා. ඔක දිහා බලනකොට ඔක ඊට වැඩි සියුම් එකකින් ප්‍රතිස්ථාපන වෙනවා. ඒක දිහා බලනකොට ඒක ඊට වැඩි සියුම් එකකින් ප්‍රතිස්ථාපන වෙනවා. ඉතින් ඒක මෙන් කරනවා මිසක් දකින්න දේ දැක්ක දේ මේක නිට්යයි සුඛයි සුබයි කියලා අනුරට මත ප්‍රකාශ කරන්න යන්න එපා. ගහපා දෙන්න යන්න එපා. ප්‍රතික්‍රියා කරන්න නැතුව ඉන්න පුළුවන් නම් අපි කියනකට තපස කියලා. මුනි කියලා කියනවා. ඊර්ෂි කියලා කියනවා. හොඳටම පේනව නමුත් කියන්නේ දැක්කේ නමුත් නොදැක්කාසේ ඉන්නවා. මේක ඇහුණා නමුත් බීරෙක් වගේ ඉන්නවා. මේක දැනුණා නමුත් නාසය දිව කය වැඩ කරන නැති කෙනෙක් වගේ ඉන්නවා. මේකට යමන්න කරන්න පුළුවන් වුණත් කොන්ද අමාරු කෙනෙක් වගේ ඉන්නවා. බැරිම නම් මලමිණියක් කියලා බේරෙන්න කියනවා. මොකද මුළු ලෝකෙම මේක කාලා තියෙන්නේ. අපි මේක ඇතපට ගහගෙන අමුඩි ගහගෙන මේවා සුද්ධ කරන්න ගියාට කවදාවත් කෙලවර කරන්න බෑ. කෙලවර කරන්න පුළුවන් නම් ඒ සීරු සර්වඥතා ඥාණය ඇති බුදුහාමුදුර අපිට අමෘතේ වගේ ගුලියක් දීලා පිරුණම් පාවි. මෙන්න මේක ගිහිලා දීපන් කියලා දීලා ඉවර කරන්න බෑ. ඒ නිසා මේ නානත්ත්ව වෙන ලෝකයට නානත්ත්ව වෙන්න අරින්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. තමන්ගෙත් නානත්ත්ව වෙන හිතවිලට නානත්ත්ව වෙන්න අරින්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. පුළුවන් නම් මේ නානත්ත්වයෙන් කොරෝසු නානත්වයේ සියුම් නානත්වයෙන් ප්‍රතිස්ථාපනය කරගෙන මේ බලපු අරමුණම දිගට බලන ඉන්නකොට විඥාණයට ওই කියන අනින්දිය බද්ධ මට්ටමේවත් ඉන්න බැරි මට්ටමකට යනවා. ඒ කියන්නේ අර රූප පේන්නෙත් නැහැ, සද්ද ඇහෙන්නෙත් නැහැ, ගඳත් නැහැ, රසත් නැහැ, පහසත් නැහැ, හිතවිලිත් නැහැ, වේදනත් නැහැ, සද්දත් නැහැ, ආනපනෙත් නැහැ. මේක හොඳට බලනකොට තේරෙන පටන් අර ගන්නවා. මේ සතියට අරමුණක් නැතුව ඉන්න පුළුවන්. මෙනෙහි කිරීමක් නැතුව ඉන්නත් පුළුවන්. ආයසෙන් නැතුව ඉන්න පුළුවන්, નિરાයසෙන් ඉන්න පුළුවන්, අරමුණක් නැතුව ඉන්න පුළුවන්. ඒක හරියට පොළොවේ දිගේ ගිය හැන්තරාව පොළොවෙන් ඉස්සුවා වගේ. හෙල්ලෙන්න පෙරලෙන්න බොහොම සමතුලිතව යනවා. ඊට පස්සේ අජටවකාශය හානේ ගත්තොත් එimhe වාතේ නැති තැනක් යනවා. ඒ කාටද කියන්න පුළුවන් මෙච්චර ලොකු යකඩ කඳක් මේ පොළවේ අහසේ නතර කරලා තියන්න පුළුවන් කියලා. මේට අවුරුදු 220ක්වත් විතර ඉස්සලා තමයි ඕල් රයිට් විල්බර් රයිට් දෙන්න ඔය අහසෙන්තරව ගැන අදහස ඇති කළේ. ඒකට මුළු ලෝකෙටම ඉඳලා පිස්සු මේ දෙන්නට මේ මේ අහසේ යන්න හදනවා මේ පොළවේවත් බැරුව කියලා. දැන් අහසෙන්තර නැත්නම් යන්නත් විදියක් නැහැ. ඒක අත්‍යවශ්‍ය වෙලා. 5 star ප්ලේන් එකක් කිලෝ ලක්ෂ දෙකක් බරයි. කොහොමද අහස යන්නේ? ඉතින් ධම්මනිසන්ති ආමතුරු හිටියලු අවුරුදු 60 ගාන ඉස්සලා ජර්මනියේ ඉන්නකොට ප්‍රවෘත්ති ගියාලු. ප්‍රවෘත්ති තුන්වෙනි ප්‍රවෘත්තියේ විනාඩියදී කිව්වලු යූරිකා ගානෙන් අජට අවකාශයට ගියා. පොළවේ නෙවෙයි වාතේ නෙවෙයි වාතයත් නැත්තන්ට ගියයි කියලා. කල්පනා වුණලු යකෝ සාක්කි මේ මිනිහා මේ භෞතික විද්‍යාව ගෙලින් කරගෙන අජට අවකාශයට ගියා නම් බුදුජානනාංශගේ ආර්ය අෂ්ටාංග මාර්ගය කෙලින් කරගත්තොත් අපිට නිවනට යන්න බැරිද කියලා. ඒ වෙලාවෙම අදිෂ්ඨානයක් ගත්තලු මේ අද්දකින් ඊට පස්සේ මම හම්බ කරන්නේ මේ හම්බ කරපු සියල්ලෙම මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කෙලින් කරනවා කියනවා. තුන්වෙනි විනාඩියේදී වැහුවල රේඩියෝ එක. වහාම ලංකාවට ඇවිල්ලා තියෙන වස්තු සේරම වියදම් කරලා තමයි මේක හැදුවේ. හිතන්න දැන් අවුරුදු 50කට ඉස්සෙල්ලා අපිට මේ පටන් අරගෙන අවුරුදු 50යි එදා මේ වගේ අදහසක් ගන්න මොන්න තරම් මේ සංකල්ප පිළිබඳව පිරිසුදුකමක් තියෙන්න ඕනද කියලා. අදත් පිළිගන්නේ නැහැ කවුරක්වත් කිව්වට. ඒ වගේ මොකද්ද අපේ ඇතුලේ තියෙනවනේ මේ වගේ දෙයකට ඇදලා යන ගතියක්. අපි gedarayට නැති වුණාට. ඒත් ධම්මනිසන්දි කෙනෙක් ඉන්නවා ඇතුලේ අපි හැම කෙනාගේම. අන්න ඒකට පුළුවන් ද උදව් කරන්න. ඒ ලක්ෂිකුත් එකක් අර කරපම් මේ කරපම් එහාට බලයන් චූංචෑන් මෙහාට බලයන් චූංචෑන් අරක ගෙනෙන් චූංචෑන් මේක ගෙනෙන් චූංචෑන් තමයි. ඒ ඔක්කොම නතු මොකක්වත් නතු නිකම්ම නිකම් බගන්නිලා නින්නක. මේකටයි බුදුහාමතුම මේ මේ මඟ පෙන්වන්න කියන එක තේරුම් ගත්තා නම් අපිට කියන්න පුළුවන් මොන නානත් සංඥාව තිබුණත් සංකප්ප වශයෙන් දාස වෙන්න එපා. සංකල්ප වශයෙන් ওই නාස්රණු දාගත්ත මීහරක වගේ හිට මෙට අදින්න එපා. මොන සංකල්ප ආවත් ඒක වෙනස් වෙන සුළු බව දැනගෙන එක සංකල්පයකවත් එල්ලෙන්න. නැති නැති ලෝකා චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා බුදුදහම කියනවා මේ ලෝකයේ තියෙන විචිත්තත්වයේ නෙවෙයි කාමයේ කියන්නේ ඔබ උඹේ සංකල්ප වලට කැමති. ඒ නිසා ඔබට ඕනේ සංකල්පේ හදාගන්න පුළුවන් නම් හිත ගියතන ආදර රජ මාලිගාව හැදෙනවා. නිසා ලෝක විචිත්තත්වයේ දිගේ යන මිනිහ කවදාකවත් යන්නේ නැහැ. නමුත් ඌ දැනගන්න ඕනේ ඒ විචිත්තත්වයට අදින්නේ මගේ තියෙන සංකප්ප රාගය නිසා. මගේ සංකප්ප රාගෙ මේ ඉන්න කාටවත් නැහැ. ඒක පෘ탁 පෘ탁. ඒක මගේ සංකප්පය අනිත් එකකට වෙනස්. හැබැයි කොයි සංකල්පයත් නිවනට බාධායි. ඒ නිසා මේ සංකල්ප වලට ස්වභාවයෙන් වෙනස් වෙන්නේ දැරලා මත ප්‍රකාශ කරන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඒවා වෙනස් වෙමින් යන හැටි එකින් එක ප්‍රතිස්ථාපන වෙමින් යන හැටි බලන හිටියානම් බුදුහාමුදුර ලෝකේ දිහා බලන හැටි පෙනේ. තමන්ගේ හිතේ මේ එක එක එක එක ඇවිල්ලා අනිත් එකකින් අයින් කරනවා. එකක් එනවා අනිත් එකකින් අයින් කරනවා. එකක් එනවා අනිත් එකකින් අයින් කරනවා. මෙන්න මේක දිහා බලන හිටියානම් ඉඳගෙන හිටියත් භාවනාව. හිටගෙන හිටියත් භාවනාව. බත් කන කොටත් භාවනාව. නාන කොටත් භාවනාව. හැම වෙලාවෙම දකින්න පුළුවන්. අපේ හිත පුදුමාකාර විදිහට එකින් එක ප්‍රතිස්ථාපනය කර කර යන්නේ. හොඳ නරක බලන්න යන්නත් එපා. මම කෙරුවා කියන්නත් එපා. කවුරුත් කෙරුවා කියන්න යන්නත් එපා. මමයි කවුරු හරි එකතු වෙලා කෙරුවා කියන්න යන්නත් එපා. කිසිම කෙනෙක් නැතුව මේක වෙනවා කියන්න තැන්න එපා. මේ වෙනස් වෙන හැටි බලන්න. මෙන්න මේ වෙනස් වෙන බවට කියනවා බුදු දනන්සේ සන්තතිය කියලා. ඒ සන්තතිය ඉඳගෙන ඉන්නකොට විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ. අපි මේ සන්තතියට Nissan වනේ හොරතල් නමක් දැම්ම ගොජේ කියලා. ගොජේ දැක්කට පස්සේ මේ නිින්ද යන්නේ දකින් දකින් එක්කන ගොජේට තමයි පේන්නේ. ඒ මනස දන්නවනම් වහ කනවා. පේන්නේ මේ ගොජේ තමයි. මේ පණුව නලියන වගේ පේන ඔක්කොමලා නලියනවා. ඉතින් ගොජේ උදයක් නැහැ, හැන්දාවක් නැහැ, මුලක් නැහැ, මැදක් නැහැ, අගක් නැහැ. උහි නලිය නලිය තියෙනවා. ඔන්නෝගේදී බලාගෙන ඉන්න පුළුවන් නම් දැක්කේ නෑ වගේ, ඇහුනේ නෑ වගේ. ඒතකොට තමන්න පුළුවන් ගොජෙන් තමයි පොඩ්ඩක් ඈත් වෙන්න පටන් ගන්න. ඒතකොට ස්පාසුවක් තියෙන. ඒතකොට පසම්බරයක් තියෙන සංසිඳීමක් තියෙන. සංසිඳී නොබල සිටීමේ නෙවෙයි දැක්කට පොට්ටෙක් වගේ ඉන්න පුරුදු වෙලා. ඇහුණට කන් නැති කෙනෙක් වගේ ඉඳලා. චක්කුම ආසේ යතාන්දෝ සෝදවා බදිරෝ යතා. අන්නේ මේ ඉන්න ගියාම මේ අයිතිවාසිකම මයි ළඟ තියෙනවා. හැබැයි කවුරුත් මට දෙන්නේ නැහැ. මේක මම මගේ අයිතිවාසිකමක් කරන ජීවත් වෙන්න පටන් ගත්තොත් මොන යකාටවත් නතර කරන්න බෑ. මේකට කියනවා සංකල්පමේ වෙනසක්. මේකට කියනවා අයෝනිසෝමනස්කාරණ යෝනිසෝමනස්කාරට යෑමක්. මේකට ඥානানন্দ සෝන්ති කියනවා රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා. මේ බලපු සම්ප්‍රදායන කුල බැලින පැත්තක දාලා සම්පූර්ණ විප්ලවීය ක්‍රමයකට බලන්න ගත්තොත් ලෝකයා ටිකක් අප්සෙට් යනවා. ඒ ලෝකයේත් එක්ක ගියොත් කරටත දාගෙන අපායට යන්න පුළුවන්. කට්ටියත් එක්ක ගියොත් කරටත් දාගෙන අපායට යන්න පුළුවන්. තමන්ට ඕනේ නම් ඒකෙන් ආදාසයක් කරන යන්න මේ සංඥානානත්තේ මැද අපිට පුළුවන් ද සංකප්පනානත්තයකට අහු වෙන්නේ නැතුව අවිහිංසා සංකප්පේ දිහාවට මිච්ඡා සංකප්ප අතහැලා සම්මා සංකප්පවලට යන්න ඕනම වෙලාවක් ක්ෂණ සම්පත්තිය. ඕනම වෙලාවක් ක්ෂණ සම්පත්තිය. අනේ ක්ෂණ සම්පත්තිය ඉස්මතු කරගන්න මේ මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.